ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාව ගලපා ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාව සඳහායි සිටුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං භික්කවේ බිකු අසප්පුරිසෝ පින්නපාතිකෝ හෝති සෝ ඉති පටිසංචික්කති අයං කෝමි පින්නපාතිකෝ ඊතපනඤ්ඤේ න පින්නපාතිකා සෝ තේන පිණ්ඩපාති කත්තේන අත්තානොක්කංසේති පරං වම්බේති අයම්පි භික්කවේ අසප්පුරිස ධම්මෝ තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දේශනාවේ ආරම්භයේ ඉස්සරහින් තියාගත්තේ ශ්‍රී මුක පාඨයක් ਸਰවචනාංශ විසින් දේශනා කරන්න ඉච්ච ඒක අපිට හම්බ වෙන්නේ උද්දෘත කරලා තියෙන්නේ සත්පුරුෂ සූත්‍රේ නමින් සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයකයි ඒක සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන්නේ. ඉතින් ඒ සූත්‍රයේ මෙතුවක් අල්ලපි දිගටම දේශනා ආරම්භයේ මතක් කරගත්තා වගේ සර්වචන් වහන්සේ කාටත් තේරෙන තීරුම් ගන්න පුළුවන් සරල අසත්පුරුෂ ගති එකක් එකක් පෙන්නමින් ඒකට සාපේක්ෂව එහි සත්පුරුෂ ගතිය පෙන්නමින් තමයි සූත්‍රය ආරම්භ කරන්නේ කාටත් තේරෙන තැනකට. ඉතින් ඒ අනුව ඉස්ලාම ඒකේන ජාතිය අනුව පවුල අනුව කුලය අනුව මහා භෝග භාවය අනුව පැවිදි වුණත් තමන්ගේ ගිහි ගති නිසා පැවිද්දන් අතර පවා ඒ තමන්ගේ ජාතියේ මහාන්තත්කම සලකලා අනුන් අතර මානකාරව හැසිරෙනවා අනුන් පහත් කරලා සලකනවා තමන් උසස් කරලා සලකනවා ඉතින් හැම සිද්ධියක් සිද්ධියක් පාස අසපුරුෂ ධර්මයක් ਸਰවචනසිකින් හරපානවා ඒ වාගේම යම් කිසි කෙනෙක් පුද්ගලිකව තමන් උපයා ගන්නාලද කීර්ති නාමයක් සහිතව ඥා උඟක් දෙනෙක් දාන්න ජනප්‍රිය භාවයක් සහිතව බොහෝ පිරිවර ගෝල බාලයන් සහිතව හිටියත් එහෙම ඉඳලා පැවිදි වුණත් පැවිදි වෙලා ඒ ලකුණ නිසා අනිකුත් පැවිද්දන් අනිකුත් අය පහත් කළ සලකන තම උසස් කළ සලකන තිබුණා තිබුණ සලකන ගතිය තිබුණොත් පැවිද්දෙක් වුණත් දක්ෂ කීර්ති නාමයේ උපයන්න දන්න කෙනෙක් වුණත් විශාල පිරිසකට නායකත්වයක් දෙන්න ගුණත් ਸਰවචනංශ අසප්පුරුෂ ධර්ම කියලා සඳහන් කරනවා ඊට පස්සේ අපි මතක් කරේ ඒ කෙනා පැවිදි වෙලා දුතාංග ධාරිව ගත කරනවා රුක්ඛ මූලිකාංගේ රැකගෙන ගහක්කට වෙලා ඉන්නවා සීනාසන භජනය කරන්නේ නැහැ. ඉතින් එහෙම කරන ගමන් ඒ තමන්ගේ තියෙන රුක්ඛ මූලිකාංගතාවය මුල් කරගෙන තමන් සමග බ්‍රහ්මචාරීයේදී සිටින අනිකෝ සබ්‍රහ්මචාරීන් වහන්සේලාව පුංචි කරලා සලකනවා. පහත් කරලා සලකනවා තමන් උසස් කරලා සලකනවා ඒ අත්ුක්කංශර පරවම්බන වශයෙන් පාඩියේ සඳහන් තමන් උසස් කර සැලකීම සහ අනුන් පහත් කර සැලකීමේ ගුණය ගුණේ නෙවෙයි නුගුණේකට කියන්නේ අගුණේ ඒ නිසා ඒ කෙනා පැවිද්දෙක් වුණත් ඒ කෙනා දුතාංගධාරී වුණත් අමාරු වැඩක් කරන්න වුණත් සර්වචනාසිකී ස්තුතියක් ලැබෙන්නේ ලැබෙන්නේ අසප්පුරුෂ කියන වචනේ අද අපි ඉස්සරහින් තියාගත්තේ ඒ කෙනා පින්ඩපාති කාංගේ රකින්නවා. පින්ඩපාතේ වඩිනවා ගයක් ගයක් ගානේ. එහෙම නැත්නම් <clears throat> ගෙවල් වලට කියලා දාන්නේ බලඳන්නේ. Taman වෙත ලැබෙන පින්ඩපාතෙන් පමණක් කැපෙනවා. ඒකත් පැවිදිකමේ දුෂ්කර වතක්. ඉසර අරණ්‍ය වාසී නම හෝ පින්ඩපාතික නම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඔය අනුරාධපුර යුගයේදී නගරයේ වාසය කරන සංඝයා ග්‍රාමවාසී වශයෙන්ොත් අරණ්‍ය වාසී කරන සංඥා පින්ඩපාතික සංඥා වශයෙන්ොත් තමයි සෙල්ලිපිවල ඉතිහාස පොත්වල සඳහන් කරන්නේ රිටිකල වගේ තැන් සඳහන් වෙන්නේ පින්ඩපාතික සංඥා වැඩ හිටපු තැන්. ඒක ඒ තරම්ම මේ රාජ්‍ය අනුග්‍රහය ලැබිච්ච රජවරු පවා ස්තුතිය පොත කරලා තියෙනවා පැවිදි වෙලා කාටවත් බරක් නැහැ පිඬුසිඟා වැඩලා ජීවත් වෙන එක හොඳ ගුණයක්. නමුත් ඒක තමන් අර අනුපහත් කරලා සලකන්නේ Taman උසස් කළ සලකන්න පාවිච්චි කරොත් ඒක මේ වගේ ශාසනයක තේරවාද ශාසනයක අසපෘෂ ධර්මයක් විදිහට සැලකෙනවා. ඉතින් මේ පැත්තට යනකොට ගීයත්තු හිතනවා ඇති අපිට නම් එහෙම ප්‍රශ්නයක් ඉන්නේ නැහැ මොකද අපි පින්නපාතේ කරගෙන නෙවෙයිනේ කන්නේ. උයාගෙන කන හිඳයි කියලා. නමුත් කෝක වුණත් ඒ සමාජ ධර්මවලදී ඇඳුමෙන් ආහාරයෙන් නිවෙස්නෙන් බෙහෙත් පිළිකර වලින් යම් කිසි කෙනෙක් අනු පහත් කරලා තමන් උසස් කරලා සලකනවා නම් ඒක න දක්ෂ වුණත් ඒ අවශ්‍ය ඇඳුම් පැළඳුම් කැම බීම ගෙවල් දොරවල් බෙහෙත් පිළිකර අති දක්ෂ වුණත් අර ගුණය තියෙන තාක්කල් මේ පැවිද්දෙකුට මේ විදියට අසපුරුෂ ධර්මයක් විදියට සරුවචාන්සේ පෙන්නනවා නම් ඒක ගිහි කමේ එහෙම බේරුමක් ලැබෙන්නේ නැහැ ඒ නිසා අපිට අනුමාන කරලා දැනගන්න පුළුවන් විශේෂයෙන්ම ඒ ගිහි කෙනා බණ භාවනාවට යෙදී ගත කරන සාසනෙට කිට්ටුවන්ත කෙනෙක් නම් ඉතින් ඒක හොඳටම ආරූඪ කරගෙන අනුමාන කරගෙන පුළුවන් තරම් ඒ අණුව මතුවෙන්න පුළුවන් ඒ පාප ගතිය අකල්‍යාණ මිත්‍ර ගතිය දුරුම් කරන්නයි අපි උත්සාහ කරන්න ඕනේ. ඒ වෙනුවට යම් කිසි කෙනෙක් සත්පුරුෂයෙක් කල්පනා කරන්නේ මම ඉතින් පින්නපාතික තමයි. නමුත් මේ පින්නපාතික වෙච්ච පමණින් මට సంతානයේ තියෙන මගේ රාගෙ දුරු වෙන්නේ නැහැ. ද්වේෂෙ දුරු වෙන්නේ නැහැ. මෝහෙ දුරු වෙන්නේ නැහැ. නමුත් මම පින්නපාතික නිසා අනික්කට වැඩිය උසස් කියලා හිතලා මාන්නේ වැඩි වෙන්න ඉඩ තියෙනවා. අවිද්‍යාව වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඒක සඳහා ඒ දුතහංගේ සඳහා ආශාවක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඒ රාග ద్వේෂ මෝහය අඩුවීමේ ඒකාන්ත විශ්වාසයක් නැති මේ පින්ඩපාතිකාංගය ඉස්සර කරගෙන අත්තානුකංශන පරවම්බන කරනවා වෙනුවට එයා කල්පනා කරනවා මම මේ පින්ඩපාතේ කරන නිසා මට ආහාර සඳහා ගත කරන්න වෙන කාලය අඩුයි. ඒ නිසා මම පින්ඩපාතේ කරගෙන ඇවිල්ලා ඉතුරු වෙන මේ කාලේ ඉතුරු වෙන ඒ අනෙකුත් ව්‍යාපාර නොකරන විවේක අවස්ථාව පුළුවන් තරම් ධම්මානු ධම්ම ප්‍රතිපත්තියේ යෙදෙන. සාමීච ප්‍රතිපත්තියේ යෙදෙන. අනුධම්මචාරී වෙන්න. ඉතින් අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් ධම්මානු ධම්ම ප්‍රතිපත්තියේ යෙදෙන්න මේක සාධකයක් කරගන්නවා නම් සාමීච ප්‍රතිපත්ති සාමීච ප්‍රතිපන්න වෙන්න හේතුවක් කරගන්නවා නම් අනුධම්මචාරී වෙනවා නම් එයා පින්ඳපාතික නොවුනත් එයා සත්පුරුෂයි. පින්නපාතික නොවුනත් සත්පුරුෂයි. මොකද ඒ කටයුතු කරනකොට මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය නිසා සාමිච්චපටිපන්න වීම නිසා එහෙම නැත්නම් මේ අනුධම්මචාරී වීම නිසා ඒ කෙනාගේ රාගය සහ ద్వේෂය මෝහය ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි ඉන්සා පටිපත්ති පටිපදං පටිපත්ති ඒව අනුත්තරං අනන්තරං කරිත්වා පටිපජ්ජති. ප්‍රතිපදාවමයි අතනෑර කරන්නේ. ඒකටයි කල්පනාව දෙන්නේ මුල් තැන දෙන්නේ. එහෙම නැතුව මේ අනිකුත් දේවල් වලට නෙවෙයි. ඒ නිසා ඒක නා නිතරම කල්පනා කරන්නේ මම මේ හැම දුතාංගයක්ම රකින්නේ, හැම සීලයක්ම රකින්නේ, පැවිදි වෙන්නේ, අරණ්‍යගත වෙන්නේ බොහෝ කොට බණ භාවනා කරලා කෙලස් කපන්න මිස මේ පැවිදිීම ආඩම්බරයක් කරගෙන, පින්නපාතිකම ආඩම්බරයක් කරගෙන anu හෙලා දකින්න නෙවෙයි. අන්න ඒ විදිහට කල්පනා කරනවා නම් ඒක සත්පුරුෂ ධර්මයක් වෙනවා. ඉතින් ඒ මේ තාක්කල් අපි දිගටම කරේ මෙතන අසත්පුරුෂ ධර්මේ මතු කරගෙන ඒට සාපේක්ෂව සත්පුරුෂ ධර්මේ මතු කරගෙන මේ විදිහට අපි බුදුරජාන් වහන්සේ පෙන්වන්න හදන සත්පුරුෂ ධර්මයට යනවනම් අපේ දෛනික වැඩ කටයුතු අපේ සම්මා දිට්ඨිය අපේ යෝනිසමංසකාරය අපේ ජීවන රටාව කොහොමද හැඩගැහෙන්නේ ඉතින් ඒක මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියලා. ඉතින් මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන එක ඔප්නංවඬ පුනරුච්චාරණය කරමින් නැවත නැවත කියන එකක් වශයෙන් සාමීචපටිපන්න කියලා තියෙනවා. ඒ කියන්නේ සංඝ සාමග්‍රියේ දැනට තියෙන සම්මුතියට අනුව කටයුතු කරනවා. අනුධම්මචාරී කියලා කියන්නේ මේ දක්වා බුදුජානන් වහන්සේගේ පටන් සාරිපුත්ත මොග්ගල්ලානදී මහා ස්වාමීන් වහන්සේලා පටන් අද මේ දක්වා යම් ආචාර්ය ප්‍රචාර්ය પરම්පරාවක් හිටියන යතු කොහොමද වැඩ කරේ යතු කොහොමද තමන්ගේ ශාසනයත් තන වඩාගෙන බාහිර ශාසනයත් හැදුවේ අන්න ඒ අනුව යනවා මිස අර විදියට අනුන් හෙලා දකින්න යන්නේ කියලා අපිට සිල්වන්තකමටත් එහා පැවිද්දටත් එහා රුක්ක මූලිකාංගයටත් එහා පින්න පාතිකාංගයටත් එහා පුද්ගලිකව සලකා බලන්න වෙනවා. අපි මේ වෙලාව කරන පුද්ගලික නෙවෙයි පොදුවේ සලකා බලන එකයි. ඉතින් ඒ අනුව අපි මතක් කරගත්තේ නැත්නම් පොතපත අපට මතක් කර දෙන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියලා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ඉතින් අපි ලාදලා දවස්තාවල හැටියට ඥානවන්තයෙක් ඒ තමන්ගේ සීතල භාවය සඳහා හික්මීම සඳහා ඒ ශිල්පද ප්‍රාතිමොක්ෂ සංවරය එහෙම නැත්නම් ශික්ෂාපද සීලය ලං කර ගන්නවා. අපි එතකොට ඒක සීල ශික්ෂාවකට වැටෙනවා. ඒ සීල ශික්ෂාවේ එක තාරාතිරම් තියෙනවා. අදි සීල ශික්ෂාවට යන්න පුළුවන්. ඉතින් ඒ විදිහටත් යන්න පුළුවන්. එහෙම නැත්නම් සීල ශික්ෂාවේ ඉඳලා සමාධි ශික්ෂාවට යන්නත් පුළුවන්. ප්‍රඥා ශික්ෂාවට යන්නත් පුළුවන්. ඉතින් අපි ඊයේ උත්සාහ කළේ මේ අතරම සප්පුරුෂ සූත්‍රය අනුවම නෙවෙයි අනෙකුත් ਸਰවච්ඡ දේශිත සූත්‍රවල හැටියට කොහොමද සීලවන්තයා ඊගාවට කිරණේ සමාධි භාවනාවට අවශ්‍ය අඩුම කැඩුම සකස් කරගන්න. පසුවිම සකස් කරගන්න. දැන් පූර්ව කෘත්‍ය කරන්න. ඒ සඳහා විස්තර කරනකොට ਸਰවචන් වහන්සේ විශේෂයෙන්ම මම උද්දුත කරේ ගණක මොග්ගල්ලාන සූත්‍රයේ ඒකේ පෙන්නනවා අනුපිළිවෙලින් යන හැටි. අනුපිළිවෙලේදී යම් කිසි කෙනෙක් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය දැනගෙන නැත්නම් Taman රකින්න අට සීලය හෝ හරියට තේරුම් ගත්තට පස්සේ ඒ කෙනා ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයට පෙළඹෙනවා. ඉන්ද්‍රිය සංවරය කියලා අපි ඊයේ මතක් කරගත්තේ ඉඳුරන් අසංවර වීමෙන් යම් හේකින් නූපන්නා වූ අකුසල ධර්ම පහළ වෙන්නේ ඉඳ තියෙනවනම් තමගේ චිත්ත સંතානයේ පිරිසුදුකම සලකලා ඒ නූපන්න අකුසල් නොයිපද වීම පිණිස ඇහ කන නාසය, දිව, කය කියන මේ ඉන්ද්‍රිය ධර්ම ආරක්ෂා කරනවා. ඒ කාර්යයට දැනට ආරක්ෂිත වටවලල්ලකින් දියාගලකින් ප්‍රාකාරකින් මෙන් කරගත්තේ ඇතුල් නුවර මුරකාවල් දාලා ඇතුළට එන සැකකටයුතු අය ඇතුළට එන ඔත්තුකාරයෝ ඇතුළට එන හතුරන් දොරටුවේම පාලනය කරන්න වගේ හැම අපේ මනුස්ස කයක් ගත්තාම ඇහැ කියලා කියන්නේ දොරටුවක්. ඒකෙන් විස බීජ ඇතුල් වෙන්න පුළුවන්. ගොඩක්ම ඇතුල් වෙන්නේ එතනින්. ඊගාට කන හරහා සැහිම් ඇහුම් කන් දීම හරහා ඊගාට නාසයේ ගන්ධ සුවඳ ගනුදෙනු හරහා දිවේ රස ආහාර ඕජාව ගැටි මහරහා කයේ පහසහරහා ඉතින් මේ කියන්නේ හැම ගනුදෙනුවකදීම සොයා බලා කටයුතු කරන්නේ නැතුව ආවකට ගියාට ලැබිච්ච පමණට රූප බලන්න ගත්තොත් සද්ධාන්න ගත්තොත් ගන්ධ රස පහස විඳින්න ගත්තොත් ඒකට කියන අසංවරයි කියලා. සාමාන්‍ය ලෝකයා කියන පොහසත් කියලා. යමක්කමක් තියෙන කෙනෙක් යට ඕන තරම් රූප ජාති තියෙනවා ඕන තරම් සද්ධාහන්න පුළුවන් ඕන තරම් ගඳ බලන්න පුළුවන් රස බලන්න පුළුවන් පහස ලබන්න පුළුවන් කියලා. ඒක නිසා ජීවිතය ගොඩ ගන්න ඇත්තෝ පුරුදු කරන ඇත්තෝ ප්‍රාර්ථනා කරන්නේ මට ඇති තරම් විවිධ වර්ණ සහ సంతාන සහිත රූප ගොඩක් බලන්න නැත්තම් මට කැමැති කැමැති ශබ්ද අහන්න නැත්තම් ගඳ බලන්න නැත්තම් රස බලන්න නැත්තම් පහස ලබන්න නැත්තම් කියලා හීනමවන. ඉතිව සාර්ථක වෙන්න වෙන්න හිතනවා නේ පෙරපිනට මට මේ සියලුම දේ ලැබුණයි කියලා. නමුත් ඒ බාහිර ආරම්මණයක් මේ ద్వාරයක ගැටෙනකොට ඇති වෙන කෙලෙස් ප්‍රමාණය පිළිබඳ දැනීමක් තියෙනවා නම් ඒකේනා දැනගන්නවා තමන් කොච්චර සිල්වන්ත වුණත් මේ විදියට චාරකින්තරෝ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ පහස ලබන්න ගත්තොත් ඇහ කන දිවනාසය කය මන හරහා කදාකත් ඒ සීලය ආදෙන්නේ දවල් මිගිල් රෑ දනියල් තමයි කරන්න වෙන්නේ. බාහිරේ පෙන්වන්න වෙනවා බොහොම සීලවන්ත ගතියක්. නමුත් ඇතුළත තමන්ගේ තියෙන්නේ මේ කෙලස් වගුරුවන ගතියක්. ඉතින් ඒ භයානකකම තේරුම් අරගෙන කවුරුත් කිව්වට නෙවෙයි තමා විසින්ම ඒ ඉන්දිය සංවරය පුරුදු කරගත්තේ නැත්නම් ඒක වක්කඩේ අකුරු හැංගුවා වගේ ලාහට ගෙම්බ එකතු කරන්න ගියා වගේ අර ශිල්පද වලට කිසිම අරසාවක් නැහැ. එහෙම නැත්නම් මහ කැලයක් මැද හේනක් කොටලා භෝග පැල වපුරවන්න ගියොත් දඬුවට ගහන්න නැතුව එහෙනම් ඉතින් ඒකේ කවදාකවත් ඒ හැදෙන ලපටි පැල භෝග වලට වගතුවක් වෙන්නේ නැහැ. ඒක වැඩිලත් වැඩුණත් මල්පල හට ගන්නුනත් උපද්දරයන්ගෙන් පරිබෝධකයන්ගෙන් කද්දාකවත් gedet එකෙන් අස්සන්නක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වැට ගහගත්තේ නැත්නම් දඬුවට ගහගත්තේ නැත්නම් කොරටුවක වැට ගහගත්තේ නැත්නම් ඒ ඒ ගොවිතැන කෙරෙන්නේ නැහැ. අනේ ඒකේ අතිරේක විස්තරයක් තමයි සීලය අරසා කර ගැනීම සඳහා ඉන්ද්‍රිය සංවරය. ඒ වගේම භෝජනේ මත්ඤ්‍යතාවය තමන් මේ කෑමට ජීවත් වෙනව නෙවෙයි ජීවත් වෙනවට කනවයි කියලා හිතා ගන්නවා. <clears throat> තමරු කණ්ඩවයි ජීවත් වෙන්නේ. අද මේ පාටිය දවල්ට රැට මේක ඉතින් ඒව තමයි ගණන් කර කර ඉන්නේ. පාටියෙන් පාටිය යනවා මිසක්කා මේ බඩ කින්න නිවා ගන්න කෑමක් නෙවෙයි තියෙන්නේ. භෝජන සංග්‍රහ. ඉතින් ඒක ඔය උසස් නිලතලවල ඒ වගේම ඔය ප්‍රසිද්ධ තැන්වල බොහොමත්ම ප්‍රසිද්ධිය කෙරෙනවා. ඉතින් ඒ අනුව ඒ සමාජයේ දියුණුයි ඒක පුද්ගල ආදායම වැඩි පෝසත් කියලා මනින්න හැදුවට ඒ භෝජන සංග්‍රහ හරහා ඒ චිත්තසංතාන වලට ඇතුල් කරන දේවල් දිහා බලනකොට පුළුවන් තරම් කාමයේ කුප්පණ එක තමයි කරන්නේ. කාමකෝප වෙන දේවල් තමයි භෝජනයේ තියෙන්නේ. ඒ ඔක්කොම සැරසිරිවල. ඉතියානෝ පින්නපාතිකාංගේ බොහොම හොඳයි. කවුරු හරි තැම්බිච්ච කොතනක හරි තැම්බිච්ච දෙයක් තමන්ගේ පාත්‍රයට ලැබිච්ච එක වළඳනවා. ඉතින් අර ඒ වැළඳිල්ලෙමුත් අත්ුක්කංශන පරවම්බන ඇවිල්ලා කියලා බුදුහාමුදුරුවෝ අසප්පුරුසයි කියලා කියනවනම් භෝජන සංග්‍රහ වලට ගිහිල්ලා එන අත්ුක්කංශන පරවම්බන ටොං ගණන් එන්නේ. මේකේ අංශ ගණන් එනවනම්. ඒක ගැන බුදුහාමුදුරන්ට කියන්න වචන නැහැ. කියන්නෙත් නැහැ කියලා වැඩක් නැහැ. මොකද හොදන්න පුළුවන් කක්කාවක් නෙමෙයි. එතන තියෙන්නේ මේක නම් හොදන්න පුළුවන් කක්කාවක් ටිකනේ තියෙන්නේ. ඒක පෙන්වනවා සප්පුරුස සප්පුරුසකම. නමුත් අපි හිතා ගන්න අච්චට මෙච්චර මෙච්චර කොච්චරද කියලා. ඒ වගේ ගත කරන ජීවිතයක මත්තන් යුතාවේ දන්නේ නැතුව අනුනුත් වරදට පොළඹවලා තමනුත් වරදට පොළඹවලා මේ කෑම නිසා කය හිත දෙක කොච්චර ලෙඩ වෙනවද කියලා. ඒ වගේම జాగරියාන යෝගය කියලා නිදි జాగර යනවා කියලා නිදි වැරීම. නමුත් ඒක තේරුම් කරගෙන වෘතු කරන කෙරුවේ නැත්තම් භාවනා කරනකොටත් නිින්ද වැටෙනවා. පාඩම් පන්ති වලත් නිින්ද වැටෙනවා. සක්මා කරනකොටත් නිින්ද වැටෙනවා. මොන දේ කරන්න ගියත් කුසීතයි. ඉතින් ඒක නා බලන්නේ අනේ ලෙඩ වීගෙන එනවා. දැන් ඕක ඇඟ මහන්සි කිරුවොත් එහෙම මේ ලෙඩ වැඩි වෙන්න පුළුවන් කියලා ඕන්න ගිලපු දිය ගන්න. ලෙඩ සනීප වෙගෙන එනවා අප්පෝ ලෙඩ සනීප වෙගෙන ඉඳි මහන්සුනොත් එහෙම ලෙඩේ සනීප වීම කල් යනවා කියලා ඕන් ගිල පුදිය ගන්න. එයා නිතරම බලනවා මොකක් හරි එකක් මේ නිදා ගන්න. නැත්නම් බත් කාලා බඩගිනියි කියලා බත් කෑවේ නැහැ බඩගිනියි කියලා ගිල පුදිය ගන්න. බත් කාලා වැඩි වෙච්චාම බත් සම්මදේ කියලා කෑමතේ කියලා ගිල පුදිය ගන්න. ගමනක් යන්න ඉස්සෙල්ලා අපේ මේ ගමනේදී හරි වෙහෙද වෙන්න වෙනවා කියලා ගිහිල්ලා පුදිය ගන්න. නැත්නම් ගමන ගිහිල්ලා ආවට පස්සේ මේ කරගන්න බැරි නෝ කියලා ගිහිල්ලා පුදිය ගන්න. උගාක් සීතල වැඩි කියලා කියලා බුදිය ගන්න. උගාක් ප්‍රශ්න වැඩි කියලා බුදිය ගන්න. මේ තාලෙට බුදියන්න කිව්වොත් බුදු වෙන්න වෙන්නේ නැහැ. බුදු වෙන්න නම් බුදියවිල්ල පිළිබඳව සලකා බලන්න වෙනවා. අපිට ලැබෙනවා නම් අවුරුදු 100ක ආවුස අවුරුදු 50ක් බුදින එකයි කරන්නේ. ඉතින් එතකොට එතනම කාලකන්නිකමක් තියෙනවා. නමුත් ਸਰවචනාසිකේ තියෙන ප්‍රබුද්ධ භාවය පිබිදිච්ච ගතිය තමයි රත්ති දිවා සංඥා දිවා රත්ති සංඥා. ඔය මිනිස්සු නටන කෑකොත් සංගහන වෙලාවේ තමයි පැත්තකටලා බස් එකක් වගේ ඉන්නවා. ඔය මිනිස්සු නාඩ ගන්නට ලබුදිය ගත්තට පස්සේ රාය තිස්සේ සක්මන් කරලා භාවනා කරලා සම්පූර්ණ දවස උපේනවා. ඉතින් සර්වචනාංශේ බුදු වුණාට පස්සේ ඔය සාර සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරණ කාලේ ඇසිස් මස්ලේ දන් දෙන එකට අමතරව බුදු වුණාට පස්සේ තවරුත් දවසට පැය 18ක් වැඩ කරලා තියෙනවා. එක සතයක්වත් හොයන්න නෙමෙයි. ලාභ සත්කාර සඳහා නෙවෙයි. ඒ වගේම ගිහිල් වල සෝපා ළඟටත් පයින් ගියා. ඕන කෙනෙක් ළඟට පයින් ගිහලා මේ උදව් කරේ ඒ තියෙන පිපිදිච්ච ගතියට. ඒක නිසා අද හුඟක් වෙලාවට මේ බව දන්නේ නැති නිසා හුඟ දෙනෙක් අර ආ භෝජනේ මත්ඤ්‍යතාවේ දන්නේ තේ හුඟක් බලපානවා නින්දට. හරියට ප්‍රමාණික කැම ගන්නවා නම් ඔනට වැඩි කැමතියක් වෙන්නේ නැහැ. නින්ද පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් නිකම්ම වෙන්නේ නැහැ. ඒක සඳහා ප්‍රතිතද කර ගැනීමක් අවශ්‍යයි. ඉතින් බුරුමේ තිබුණා ඒ තඹුළු සෑඩෝ කියලා ඒ සංස්ථම ඉස්ලාම ඔය ඇමරිකාව වගේ රටවල් වලට භාවනාව වරගෙන ගියේ ඒ භාවනා මධ්‍යස්ථානේ කොහොමඩක්වත් ඇඳවල නැහැ. කොහොමඩත් නිදාගන්නේ ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඒ සංස්ථේ ලංකාවට ආව කතාවක් මම අහලා නැහැ. පස්සේ වේබුසි ආඩෝ ලංකාවට ආවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ බලන්න ගියයි කියලා කිව්වා. කවදාවත් නිදාගන්නේ. ඒ සංස්ථේ රාජ්‍ය නායක උත්සවයකදී කියලා තිබුණේ නිදා ගන්න එක තිරසං වැඩක් කියලා. ගාක් වෙහෙස වුණොත් තමයි නිදා ගන්න වෙන්නේ. ඒ තරම්ම ඇඟ අවුල් කරගත්තොත් හිත අවුල් කරගත්තොත් වැඩි නිින්දක් අවශ්‍ය වෙනවා කියලා. ඉතින් නිදා ගැනීම සාමාන්‍ය මට්ටමට කරන එක සර්වඥන් වහන්සේ පවක් කරා. නමුත් අපිට තේරෙනව නම් ඕනකට වැඩි යම් කිසි කෙනෙක් මේක මේ නිින්දට අයිති ඒ කියන්නේ ඒ ජීඳා ජීවිතේ කය නඩත්තු කරන්න දන්නේ නැහැ. හිත නඩත්තු කරන්න දන්නේ නැහැ. ඒ නිසා නිින්ද පිළිබඳ විශාල කාලයක් ගත කරනවා. නිින්ද අත්‍යවශ්‍යයි. නමුත් ඒක සීමා කරන්න දන්නේ නැත්නම් තපසක් පැවිදි ජීවිතයක් යෝග ජීවිතයක් කාදාවත් කරන්න බෑ. ඒක නිසා අපි මෙහි දානකොට හතරට නැගිටින්න ඕන කියලා ඒක නිසාම නොයන පිරිස 140ක් විතර වගේ. මොකද පාන්දර නැගිටින්නම් බෑ. වෙන ඕන දෙයක් කරන්න. ඊට පස්සේ කියනවා අපෝ උඩට යන්න දෙන්න පල්ලෙහාට යන්න ඒත් බෑ. පැය 10 වෙනකන් ඉඳ තිරනම් ඒත් බෑ. පැයට ගන්න නැත්තම් ඒත් බෑ. ඒක නැතුව නැද්ද කෙටි ක්‍රමයක් මේ භාවනා කළ නිවන් දකින්න කියලා හැම කොලයක්ම පෙරලා පෙරලා බලනවා. අර ඉන්න Taman ඉන්න තැනට නිවන ගෙන්න ගන්න හදනවා. Taman හැඩ ගෑනිට ලෑස්ති නැහැ. ඒක දොස් කියන්න හොඳ නෑ. මොකද ඒක එහෙම තමයි. ජී ජීවිතයක හැදිච්ච කෙනා මේ වල සැපට නේ කියලා හිතලා තියෙන්නේ. නමුත් ටික ටික ටික ටික පුරුදු කරන ගත්තට පස්සේ භාවනාව හරියනවා නම් මේවට Tamanට පුළුවන් බව හැකි සංඥාව ඉදිරියේ බලන ගතියක් එනවා. ඒකම සත්පුරුෂ ධර්මයක්. Tamanට වෙන්නට වැඩිය ආහාරය පිළිබඳව සීමාවක් ඇති කරන්න පුළුවන්. Tamanට වෙන්නට වැඩිය වැඩි වෙලාවක් භාවනාවේ ගත කරගන්න පුළුවන්. අමාරු වැටෙන වෙලාවල් තියෙනවා. නමුත් ආයෙත් පදම් කරගෙන පුළුවන් තරම් අර නිින්ද ප්‍රමාණ කිරීම, අවදි ගතිය වැඩි කිරීම දන්නේ නැත්නම් එයා ප්‍රමාදයට වැටෙනවා. අප්‍රමාද ගතියක් නැහැ. ඉතින් මේ ටිකයි අපි සාකච්ඡා කරා. ඉතින් ඊට ඒ අර සීල ශික්ෂාවක ඉඳලා සමාධි ශික්ෂාවට යන්න ඉස්සර වෙලා ਸਰවචනාංශයේගේ ඒ ගණක මොග්ගල්ලාන සූත්‍රයේ සඳහන් විදියට ඒ භෝජනේ මත්ඤ්‍යතාවය මේ ජාගරියාන යෝගය වගේ දේවල් පුරුදු කරාට පස්සේ උත්තරින් විනේති ඊට උඩින් ඒ ඒ කරගත්ත ඉක්මීමට ඉක්මවලා කිය වැඩිපුර විනයනයක් වැඩිපුර හික්මීමක් වශයෙන් ਸਰවචනංශ පෙන්වා සති සම්පජාඤ්ඤය කියන. ඉතින් ඒක අපි මේ ගණක මොක්කාලාන සූත්‍රයේ සීලය සහ සමාධිය අතරමැද තියලා තියෙනවා. යම් කිසි කෙනෙකුට සිල්වන්ත වුණාට පස්සේ භාවනාවට යන්න කලින් ඒ කෙනා මේ සතිය කියන කඳුරගෙන තියෙනවා. ඒ කෙනාට මේ සම්පජාඤ්ඤය කියන කඳුරගෙන තියෙනෝනේ. ඉතින් ඒක අද ලංකාවේ බුද්ධ ආගමේ ඇත්තෙම නැහැ. කලහාතුරකින් කෙනෙක් තමයි මේ සතිය කියන එක මොකක්ද කියලා දන්නේ. ඒ වගේ මේක කියලා දුන්නට පස්සෙත් ඒක බුද්ධ ආගමේ නැත්නම් බුදුහාමුදුරන්ගේ ඉගැන්වීමේ වැදගත්කමක් බව තේරෙන්නේ ඉතාම කලහාතුරකින්. මොකද ඒකන කතා කරන්නෙම නැහැ. සාමාන්‍ය වෙලාවට කතා කරන්නෙම නැහැ. අපේ බහුල භාවිතය ඇත්තෙමත් නැහැ වචනේ. ඒ විතරක් නෙවෙයි යම් කෙනෙකුට ඒක ඕනේ වුණත් යම් කෙනෙකුට ඒක ඇසුවිරු ඥාන තිබුණත් ඒක තේරුම් ගන්න හරිම අමාරුයි. මොකද අපි මාරපාක්ෂික දේවල් කෙලස් පැත්තට යන දේවල් බොහෝම ශීඝ්‍රයෙන් ඉගෙන ගන්නවා. ඊට අනිත් පැත්තට යන දේවල් කරන ගැඹුරුයිනේ තේරෙන්නේ නැහනේ අමාරුයිනේ කියලා ඒ මොනක්වත් නිසා නෙවෙයි ඉගෙන ගන්න ඕනේ නෑ මොකද ඉගෙන ගත්තොත් ඇඟට අමාරුයි. අර ඔක්කොමත් රැකලා ඒ මැත්තේ සති සම්පජාඤ්ඤ වඩන්න ඕනේ කියලා. නමුත් අපි මේ නිසරණ වනේ එනතම් මේ වගේ වැඩමුළු කරනකොට තේමාවේ පළවෙනිම අංකයේ වශයෙන් තියලා තියෙන්නේ සති සම්පජන්නේ. අපි වෙන මොනක්වත් සාතික කරන්නේ උඟ දෙනෙක් මෙහෙට එන්නේ සමාධිය වඩන්න. උඟ දෙනෙක් මෙහෙට එන්නේ අභිඥා ධ්‍යාන මාර්ගඵලය මොකක්වත් අපි ඉගෙන ගන්න දෙනවා. අපි කියලා තියෙන එක නෙවෙයි අපේ ප්‍රධාන දේ. මේ සීලක ඉඳලා සමාධියට යනකොට අතරමැද තියෙන උන අදුම් ආයුධ කට්ටලේ. තියෙන්න ඕනේ අඩුම කැඩුම ටික මොනවද කියලා දන්නවනම් ඒක ටික බොහෝම ලේසියට සැලසෙනවා. ඒක උඟ දෙනකොට ඒක ඉක්මවල අල්ලන්නයි ඕනකම තියෙන්නේ. සීලක ඉඳලා කෙලින්ම සමාධියට යන්න. කෙලින්ම ප්‍රඥාවට යන්න. ඉතින් අර අනුපිළිවෙලට යනවනම් සීලයකට පස්සේ සති සම්පජඤ්ඤය හරහා තමයි ඒ සමත භාවනා විදර්ශනා භාවනාවට යන්නේ. නමුත් ඒකමම අනිවාර්ය විය යුතු නෑ. අපි පළවෙනි දවසේ දෙවෙනි දවසේ සාකච්ඡා කරපු සති සම්පජඤ්ඤ සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් අංගුත්තර නිකායේ සඳහන් වෙනවා. යම් කිසි කෙනෙක් ඒ වෙනකොට සීලයක නොපීටලා හිටියත් ඒක නා සති සම්පජඤ්ඤේ දැනගත්තොත් අනිවාර්යයෙන්ම යා බයලජ්ජාව හරහා ඉන්දිය සංවරය හරහා සීලයට යනවා. ඒ නිසා සීලේ සහ සති සම්පජඤ්ඤ අතර ඒ කියන අන්‍යෝන්‍ය ප්‍රත්‍යය අන්‍යමඤ්ඤ ප්‍රත්‍යය කියලා කියනවා. උග්ග දෙනෙක් තේරුම් ගන්නෑ. තේරුම් ගන්න නෑ නෙවෙයි තියෙන්නේ දෙක දෙපැත්තට දාගෙන දෙකොල්ල රණ්ඩු කරනවා මේ දෙකම එකිනෙකාට ප්‍රත්‍ය වෙන බව දන්නේ. ඒ මේ මේ පටිච්ච සමුප්පන්න භාවය හේතු ප්‍රත්‍ය වෙන හැටි අපිට අපේ චරිත ලක්ෂණ අනුව අපි එක පැත්තයි අල්ලන්නේ. ඒකේ අනිත් පැත්තක් තියෙනවා කියලා අපිට තේරෙන්නේ ඒක නිසා අනිත් පැත්ත කතා කරන කට්ටිය අපිට විරුද්ධව කතා කරනවා වගේ කියලා පේන්න පටන් ගන්නවා. නමුත් සර්වඥ දේශනා විලාසිතාව නැත්තම් දේශනා විලාස ගොඩක් තියෙනවා. එක එකනගේ චරිතන්ව බලනකොට ඒ චරිතයට ගැළපෙන විදිහට සර්වඥන්සේක දේශනා කරනවා. ඒ අනුව බලනකොට කෙනෙකුට සීලවන්ත වෙලා ඉන්දිය සංවරයට ගිහිල්ලා භෝජනීය මත්ඤ්‍යතාවේ జాగරියාන් යෝගේ හරහා සති සම්පජාඤ්ඤයට පාරකුත් තියෙනවා. එවන්තයි සීලයක් දන්නෙත් නැහැ, භාවනා බුද්ධ ආගමෙත් නෙවෙයි, මොකක්වත් දන්නේ නමුත් ඒක නා සති සම්පජඤ්ඤය දන්නෝ. සති සම්පජඤ්ඤය දන්නවනම් ඒක සුද්ධ කරගත්තට පස්සේ ක්‍රමයෙන් යාට බයලජ්‍ය පහළ වෙලා ඉන්දිය සංවරය ඇවිල්ලා සීලයට යන්නත් පුළුවන්. මේක එක කෙනාගේ චරිතය ඇතුළත හත්තට සැරයක් මේ පැත්ත මේ පැත්ත යනවා. භාවනා කරනකොට හෝ එහෙම නැත්නම් නේ අපි සාමාන්‍ය වචනෙන් භාවනා කරනවා කියන එක හුඟක් වෙලාට අපි අදහස් කරන්නේ මේ ඉඳගෙන කරන භාවනාව. නමුත් සක්මනකදී ඉතින්ද වැඩ කරනකොට තමන් කරන දේ මොකද්ද කියලා දාන්නවනම් සති සම්පජඤ්ඤය කියලා මෙතනින් අදහස් කරන්නේ හුඟක් වෙලාට සම්පජඤ්ඤයට බර දෙයක්. දැන් අපි පර්යංකේ ඉඳගෙන ඇත් දෙක වහගෙන අතක් පිට අතක් තියාගෙන කායික ක්‍රියා නතර කරලා වාචසික ක්‍රියා නතර කරලා සිදුවෙන දිහා බලන ඉදීමට අපිට කියත හැකි එක ඉරියව්වේ දිගට යෑමක් කෙරේ. ඒක ඉරියව් මාරු වීමක් කෙරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා වාහන නැති පාරක වාහනයක් කරන් යනවා වගේ. හැප්පෙන්න මොනවාක්වත් දෙයක් නැත්තේ නෑ. ඒක පැත්තට යන්න නමුත් සම්පජඤ්ඤය කියලා කියන්නේ ඉරියව්වෙන් ඉරියව්වට ඉරියාපත මාරු වෙනවා. ඒක හරියට කෙලින් පාර ගිහලා හරසන්දියකින් අතුරු බාරකට දාන්න හදනකොට කෙලින්ම කාර් කරයි යනවා වගේ නෙවෙයි. එතකොට ඒ යන Taman යන පෙතෙන් අතුරු පාරකට දාන්න ගියාම ඉස්සරහ පස්සෙන් යන වාහන ගැන බලන්න ඕනේ. වේගය අඩු කරන්න ඕනේ. අර පැත්තෙන් එන වාහන මෙහෙට එනවා කියලා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා සංදීයේදී තමයි අනතුරු වැඩි. මේ සති සම්පජඤ්ඤය කියන වචනේදී මෙතන පෙන්නලා දෙන්නේ එක ඉරියව්වේ සතිය පැවැත්වීමට දන්න කෙනා ඉරියව්වෙන් ඉරියව්වට මාරු වීම වෙලාවේදී ඒ ඇති කරගත්ත සතිය හානි කරගන්න නැතුව කඩා බිඳ ගන්න නැතුව පැවැත්වීම ඒක ඔය රිලේ රේස් කියලා අර හතර දිනක් දුවන ගමන් එක්කෙනෙක් දුවගෙන ඇවිල්ලා ඒ බැටන් එක නැත්තම් ඒ පොලු කැල්ල අනිත් එක්කනට දෙනවා එයා ඊගාව එක කරනවා එහෙම එහෙම යනකොට දුවගෙන එන එකන ඒ Taman අරගෙන ආපු ඒ වාසි වාසිය අර බැටන් එක අනිත් එකට දෙනකොට දක්ෂව දුන්නේ නැතුව බැටන් එක බෙම වැටුනොත් තරගෙ පරිදි අපිටත් සිද්ධ වෙන්නේ සම්ප්‍රති සම්පජඤ්ඤය දැන් නැත්තම් භාවනා කරනකොට කහිනකොට ඕන තරහ යනවා භාවනා කරනකොට දොරක් කරනකොට ඕන තරහ යනවා වැස්සක් වහිනකොට ඕන තරහ යනවා ඉතින් අපිට මේ කහින එකත් භාවනාවට බාධායි වැස්සත් භාවනාවට බාධා හැමදේම මොකද අපිට අර යන පෙතේ යනකොට විතරක් ඉන්න පුළුවන්. ඒකට ආශාවකුත් තියෙනවා. මේ පෙතේ හැප්පෙනකොට එහාට මෙහාට වෙනකොට ඒ නුහුරු ගතිය නිසා නටන්න බැරි කාට පොළොව ඇදයි කිව්ව වගේ දන්නේ නැහැ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා යම් කෙනෙක්ගේ භාවනාවට කලින් සති සම්පජඤ්ඤය කියන එක සතිය එක ඉරියව්වේ පවත්වන එක නෙවෙයි ඉරියව්වෙන් ඉරියවට මාරු වෙනකොට විවිධ බාධකෙෙද්දී කොහොමද මේ කෙලින් කරගත්ත සතිය වට ගන්න නැතුව කඹේ යන කෙනෙක් වගේ තනියේ දණ්ඩක යන කෙනෙක් වගේ කරගෙන යන්නේ කියන එක ගාක් වැදගත් වෙනවා මේක මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා ගිහිව ඉඳගෙන භාවනා කරනවා නම් මේක දන්නේ නැත්නම් භාවනාවක් කරන්න බෑ ඒ ධර්මයට මේක වැදගත් ඒ නිසාම බටහිර ලෝකයේත්තෝ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක්ගේ සති සම්පජඤ්ඤය කියන තරමට පණිවිඩය තේරුම් ගත්තා නම් ඒක කරන ප්‍රායෝගික පැත්ත තේරුම් ගත්තා නම් ඒ කෙනාට කාර්යබහුල ජීවිතයක් ගත කරද්දිත් මේක නොකර කරන්න බැරි වෙයි කියන ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් උඟ දෙනකොට වෙලා තියෙන්නේ සති සම්පජඤ්ඤය කියන එක අහලා නැහැ, දන්නේ නැහැ. දන්නේ නැති නිසා භාවනා කරන සුදුසු පරිසරයක් එනකම් බලාගෙන ඉන්න. يعني තම්බි කන්ද ගාවට යන්නේ කන්ද තම්බි ගාවට එනකම් බලාගෙන ඉන්නවා. මේ බබාලා ඔක්කොම ඉගෙනගෙන ඉවර වෙනකම් මාත්‍යාට අංශ භාගයේ සනീപ වෙනකම් එහෙම නැත්නම් අරය එනකම් මෙයා ඔක්කොම බලනවා මේවා තීදු කොහොම කරන්නද? ඉතින් බලාගෙන ඉන්නවා ඉන්නවා ඉන්නවා එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. මේ සංසාරය කියලා කියන්නේ වදකයා වදකාගාරයක්. අර කිව් වෙනකොට තව දෙකක් එනවා. දැන් බැරි නම් බෑ. බෑ. එළුවා. බෑ බෑ කියන තමයි තියෙන්නේ. පුළුවන් නම් දැන්. එන්නේ ඒ තරමේ පුදුමාකාර උනන්දු කිරීමක්, ඒ විදිහට පුදුම විදිහට ධෛර්යය දීමක් මේ සති සම්පජඤ්ඤේ තේරුම් ගැනීමදී අවශ්‍යයි. ඉතින් ඒ අතින් බලනකොට බටහිර ලෝකය සම්ප්‍රදාන කුල බෞද්ධයන්ට වඩා බුද්ධ ආගම අර්ථකතනෙ දෙන්නේ සති සම්පජඤ්ඤේ හරහා. බෞද්ධයා බුද්ධ ආගම අර්ථකථනය දෙන්නේ සද්ධාව හරහා, වීර්ය හරහා, සමාධිය හරහා, ප්‍රඥාව හරහා ඒ කරන්න කරන්න පරිදි. මොනදෝ බැරි දේවල් අල්ලගෙන ජීවිතය සකස් කරනවන පරිදිනවා. බටහිරට ගියට පස්සේ බටහිර මෙහෙට අපිට එවන ආයශරයක් කන්නාඩික මූණ හරවලා වගේ සරුවචන් වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීම මේ සති සම්පජඤ්ඤයයි එහෙම නැත්නම් අප්‍රමාදයයි ඒක දන්නවනම් තමයි බෞද්ධයි කියලා කෑ ගහන්න ඕනකමකුත් නැහැ. වෙන වෙනස්කම් කරන්න ඕනකමකුත් නැහැ. ඔය ඉන්න ජීවන රටාවෙදීම ටික ටික ටික ටික සත්‍ය සම්පජන්‍ය පුරුදු කරනකොට ඒකේ කිලෝ රක්ම නැහැ. මොනම කෙලවරක්වත් නැහැ. ඒක නිසා ගිහියන්න පුළුවන් පැවිද්දන්ට ඉස්සිරින් ය ඉස්සරහට යන්න. ඇවිද්දෝ ඒකම බාර අරගෙන ඒකටම ඇරිලා ඒකටම කැලාගත වෙලා හිටියට සත්‍යම්පජාඤ්ඤය දන්නේ නැත්නම් සත්‍යජාඤ්ඤේ ධම්පජාඤ්ඤය දන්නේ ගියට පරිතියක්. ඒක හද වෙලා ඉවරයි. මේ වෙනකොට බුද්ධ ශාසනයේ මේ ශාසන බාහිර දාරකාරී ඒ සංඝයා සම්පූර්ණම සතිය සම්පජඤ්ඤය පැත්තකට ගිහිල්ලා නීතිඥයෝ වෙන්න හදනවා දේශපාලනඥයෝ වෙන්න හදනවා නඩුකාරයෝ වෙන්න හදනවා ඇස්වෙද්දු වෙන්න හදනවා ශීඝ්‍රයෙන් ජයග්‍රහණ ලබනවා මොකද මාරේ හරීම කැමැති වැඩේට ඒකට ලාභ සත්කාර දීපු ගමන් ඒ පාර දිගේ යනවා කක කක කක. නමුත් ගියර තියෙනවා ලක්ෂයක් ප්‍රශ්න. ගියර ජයග්‍රහණය ලැබුවත් පරාදයි නැතත් පරාදයි. එතකොට ඒකවලන සිද්ධ වෙනවා. නැද්ද අපිට මේ වගේ අසුචි ගොඩේ ඉන්න අසුචි පණුව වගේ ඉන්න අපිට ගොඩේ ඉන්න පාරක් කියලා. ඒකට යම් කිසි කෙනෙකුට ඔය ඉන්න ජීවන රටාවෙදීම මේ සති සම්පජඤ්ඤය තේරුම් අරගත්තොත් යම් ප්‍රමාණයකට අසහන නැති කරන්න පුළුවන් යන්නේ. යම් ප්‍රමාණයකට ආතතිය නැති කරන්න පුළුවන් ය කියලා ඒක හරි හැටියට කියලා දුන්නොත් ඇත්තටම සත්‍ය සම්පජාඤ්ඤය පාවිච්චි කිරීමෙන් වහා ප්‍රතිඵල තියෙන බව ගිහි ජීවිතයේදී දැනගන්න පුළුවන් පැවිදි ජීවිතයට වඩා කියලා ආරක්ෂාකාරියෝ කියත හැකියි. මොකද පැවිද්දට ඉච්ච ප්‍රශ්න නැහැ. කවුරු හරි දාන ටික හදලා දෙනවා. පැත්තකට ලයින් එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අර දුක පිළිබඳව සංවේගය පිළිබඳව අවස්ථා අඩුයි. පැවිදි ගියට එහෙම නැහැ. ඉහළ හැම වෙලාවෙම උපයන්න ඕන. ආන්නේ උපයන වෙලාවේදී මේ සති සම්පජාඤ්ඤයේ තියෙන වටිනාකම බුදුමාකාර විදිහට පුද්ගල ભેදයකින්තරෝ කාටත් වගේ ලොකු ඉද ප්‍රස්තාවක් දෙනවා. ලොකු මනුෂකමේ වටිනාකමක් දෙනවා. ඉතින් මේ නේද මම මේ හඳුන්වා දීමක් විතර නේ කරේ. එතකොට අපි මට මතකයි දවස් දෙකකට විතර ඉස්සලා ප්‍රශ්නයක් අහලා තිබුණා. සතිය කියන්නේ මෙන්න මේකයි කියලා නිර්වචනය කරන්න ගත්ත උත්සාහයක්. ඒ ඒක මම කරපු උත්සාහයක් තියෙනවා මේ ඉස්සල්ලාම වැඩමුළුවට ආපු ගමන් අහන්න ලැබෙන පළවෙනිම බණපටියේ පුළුවන් තරම් උත්සාහ කරලා දෙනවා. ඉඳගෙන ඉන්න වෙලාවක නැත්නම් අපි කියනවා පරියංක භාවනාවක සතිය කොහොමද තියෙන්නේ නැත්නම් ඒකෙදී සතිය කියන්නේ මොකද්ද? කට සක්මන් කරනකොට කොහොමද සතිය පිහිටවන්නේ එදිනෙදා වැඩ කරනකොට කොහොමද සතිය පිහිටවන්නේ කියලා. ඉතින් මේ තුන් ආකාරයේ තුනක් නෙවෙයි එකම සතිය එක එක ඉරියව්වල පවත්තන හැටි. ඉතින් ඒක නිසා මේ ගැන දන්නේ නැති කෙනෙක් හිතන්නේ සතිය පිහිටවන්නේ ඉඳ ගන්නම ඕනේ. අතක් පිට අතක් තියා ගන්නම ඕනේ. ඇස් දෙක වහ ගන්නම ඕනේ. ඉතින් ඒක ඉඳ ගන්නකොට උස එකක ඉඳ ගත්තොත් සතිය පිහිටයිද බිමේක ඉඳ ගත්තොත් සතිය පිහිටයිද කියලා ඉතින් ප්‍රශ්න. එහෙම නැත්නම් උතුරු දිහා බලන් හිටියොත් සතිය පිටන්නේ දකුණු දිහා බලන් හිටියත් සතිය පිටන්නේ කියලා අර සතිය කියන වචනය අර්ථය දන්නේ නැති නිසා අර බාහිර ඕපේට ඉරියව්වට බැඳෙනවා. බැඳිලා ඒක නැති නිසා ගෙදර ගියාම සතිය පිටවන්නේ මොකද මේ භාවනා මධ්‍යස්ථානයක් නැහැ නේ. භාවනා ශාලාවක් නැහැ නේ ගෙදර. ඒ නිසා සතිය පිටව ගන්න විදියක් නැහැ. සක්මන් කරන්න අයියෝ සක්මන් මලුවක් නැහැ. ඒ නිසා ගෙදරදී සතිය සක්මන් කරන්නත් බෑ. එදින්දා වැඩ කරනට බෑ. ඒ ඔය පව් වැඩ කරන ගමන් සතිය පිහිටවන්න බෑ. ඒකට වෙනම ඉස්සෝදානාලා සුදු ඇඳගෙන අරණ්‍යයකට යන්න ඕනේ සතිය පිහිටවන්න කියලා. මේක අපි පුළුවන් තරම් නොකෙන පැත්තට නොකෙරන පැත්තට තල්ලු කරන්න හදනවා. මේවට තමයි කෙලෙස් කියලා කියන්නේ. මේවට තමයි අමාර පාක්ෂික ධර්ම කියලා කියන්නේ. නමුත් භාවනා කරලා ගියාට පස්සේ කෙනෙකුට තේරෙයි මෙව්වා කිය කිය හිටියට මායාවෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. අපිට ප්‍රශ්නයක් කෙනකොට උත්තරත් නැහැ. ඒක නිසා සත්‍ය පරියන්කේ ඉන්නකොටත් සක්මන් කරනකොටත් එදිනදා ජීවිතය ගත කරනකොටත් නොදන්න කෙනෙකුට හඳුන්ලා දෙන්නේ කොහොමද කියන එක හිතු හිතලා කල්පනා කරපු අටුවාචාර්ය වහන්සේලා සඳහන් කරලා තියෙනවා සතිය ලක්ෂණ වතයෙන් කියන්නේ සතිය ගුණාංගයේ වශයෙන් අත්‍යන්ත ලක්ෂණයේ වශයෙන් පෙන්වන්නේ අපිලාපන ලක්ෂණ. පොලාපනින් නැති ගතිය. එනි මේක එච්චරම එදිනදා ජීවිතය අපිට සම්බන්ධ වෙන එකක් නෙවෙයි. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඒ අටුවාවල පෙන්වන්නේ එහෙමයි. වේලිච්ච ලැබු කබලක් හරි පොරොප්ප කෑල්ලක් හරි ඍජුවෝම් කෑල්ලක් හරි වතුරට දැම්මොත් ඒක වතුර මතුවිට පොළාපයින්ම මිසක කවදාකවත් වතුරේ කිනික් විනිවිද යන්නේ නැහැ. කිඳා බහින්නේ නැහැ. ඒ ඔයේ මතු පිට පාවි පාවි තියෙනවා. ඒ වගේ තමයි අභාවිත මනස සතිය පිහිටපු නැති මනස කිසිම අරමුණක කිඳා බහින්නේ නැහැ. අර වෙන මතු පිට ඔහේ නිකන් පාසි තට්ටුවක් වගේ තරන්දි තරන්දි තරන්දි තරන්දි තියෙනවා එනේන හුලකට ඒ පැත්තට ගන්නවා මේ පැත්තට යනවා කිසිම මුල් බැස ගැනීමක් නැහැ ඒ නිසා අභාවිත මනස සතිය නැති හිත පොළාපයින් ගතිය තියෙනවා සතිමත් හිත පොළාපයින් එකට පාලියෙන් කියන්නේ පිලාපන ලක්කනා කියලා ඒකම තමයි අපේ සිංහලට දාන දෙන පොළාපයින්වයි කියලා ඒකේ විරුද්ධ වචනේ අපිලාපන ලක්ෂණ. යම් කිසි අරමුණකට දැම්මට පස්සේ අරමුණ දිගේ කාගෙන ඇතුළට බහිනවනම් අපි කියනවා කිඳා බහිනවයි කියලා විනිවිදිනවයි කියලා. අනිත් විනිවිදින ගතිය තමයි සතිය. ඒක පෙන්නඳ ඔය වතුරට ප්‍රොප්ප කැල්ලක් දාන උපමාවක් පෙන්නනවා. ඒ මහසී ෂැඩෝ ස්වාමීන් වහන්සේ කියනවා බුරුල් කරවෝ පසකට හෙල්ලකින් දමලා ඇන්නොත් ඒ හෙල්ලේ පස කාගෙන ගිහිලා හිට ගන්නවනේ. ඒක වැටෙන්නේ නැහැ. එල්ලේ හරහට දැම්මොත් වැටෙනවා. කෙලින් ගැහුවොත් බහගෙන යනවා. ඒ ස්වාමීන්වහන්සේගේ ගෝලෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟ තමයි මම භාවනා කරේ බුරුම කිය වෙලාවේ. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ තැම්පිච්ච අල කෑල්ලකට ගෑරප්පුවෙන් අනිනකොට ඒ අලේට ගෑරප්පුව බහිනවනේ. කිඳාගෙන බැස්සොත් ගෑරප්පුව ගන්නකොට අල කෑල්ලත් එක්ක එනවා. අල කෑල්ලට අයින්නකොට දැවටුනේ නැත්තම් ගැරපුව ගන්නකොට ආපහු අල කැලේ එන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි අරමුණට හිත බැස්සනම් කිඳා බැස්සනම් අරමුණයි හිතයි සම්බන්ධයක් ඇති වෙනවා. ඉන්නේ වගේ විවිධාකාර උපමා දෙන්න උත්සාහ කරලා තියෙන හැබැයි මේක මේ පෙන්නන අපිලාපන ලක්ෂණය අත්‍යන්තයෙන්ම මේකමයි කියලා ගන්න එපා. නමුත් මේ නිදර්ශනයක් පෙන්වන්නේ එතකොට අපි මේ අපිලාපන ලක්ෂණය කියන එක භාවනා කරනකොට පරියංක භාවනාව කරනකොට ආනපාන සතිය භාවනා කරනකොට බැලුවොත් සතිය නැති හිත ආනාපානට තියන්න තියන්න පිටපයින්. හිටින්නේ නිකන් හරියට මේ ලුහුටල යනවා. කාලයක් පුරුදු කරාට පස්සේ නැත්නම් භාවනාව හරි ගියාට පස්සේ ඒ ටික වෙලාවක් හරි මේ දැඟලුවාට ආස්වාස වෙනාදී ආස්වාසය කියනකොට පිට යන්නේ ආස්වාසය අල්ලා හිටිනවා. ප්‍රසවාසය අල්ලා හිටිනවා. ඒකට අපි කියනවා ආනාපානට මූණට මූණ දාලා හිටවන්න පුළුවන් කියලා. ඉතින් එතකොට තමයි හිතා ගන්න පුළුවන් අන්න දැන් ලක්ෂණයේ වශයෙන් අරමුණේ හිත අල්ලනවා නිකන් කටුමැටි පිටියකට මැටි රිත්තකින් දමලා ගැහුවා වගේ. කටුමැටි පිටියකට කොහොල්ල තලියකින් ගැහුවාම තක් කාලා අල්ලන්නේ ආන්නේ වගේ තමයි ඉස්සලා පිටපැනපු එක හරියට කියනවා රබර් බෝලකින් යකඩයකට ගලකට ගහපුවම පොළාපයින්නවනේ. එහෙම තිබිච්ච හිත යම් වෙලාවක කටුමැටි පිටියට ගහුව මැටි රිත්තක් වගේ අල්ලන ගතියවනම් හිතා ගන්න පුළුවන් දැන් ඔන්න ආනාපානට හිත යනවා. ඊගාවට එන හුස්මත් මට පෙනේ. ඊගාට එන හුස්මත් මට පෙනේ කියලා මේ හුස්මත් එක්ක ඇඟ ඇලෝකමක් හට ගන්නවා. හාදකමක් හට ගන්නවා. මිත්‍රකමක් හට ගන්නවා. අපි ඒකට කියනවා හුස්මට මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතියක් එනවායි කියලා. ඒ වගේම සක්මන් කරනකොට මේ වම තියෙනකොට රූප බලන්න යනව නෙවෙයි, සද්ධාහන්න යනව නෙවෙයි, අතීතය සමරනව නෙවෙයි, අනාගතයට පයින්නව නෙවෙයි, අරය සක්මන් කරන හැටි බලනව නෙවෙයි. තමයි මේ পায় තියෙනකොට ඒ পায়ට බර දැනෙන ගතිය, තද ගතිය දැනෙන හැටි, සීතල ගතිය දැනෙන හැටි, පොළව නිශ්චලයි, পায় චංචලයි. পায়ේ මම විලුඹෙන් තමයි බර ගන්න කියලා මේ ඔක්කොම තොරතුරු ඒ තොරතුරු වලට හිත යන ගතිය එන්න ගත්තොත් ආන්න වරද්ද වරද්ද සතිය පිටවන්න ගත්ත උත්සාහයක සාර්ථක වෙනවා. ඒ තමයි ඒ සතිය ලක්ෂණයේ වශයෙන් අපිලාපන ලක්ක අපිලාපන ලක්කන අසම්මෝස රස අසම්මෝස රසයි කියලා කියන්නේ තමන්ගේ හිත ගිය තැන මෙතනයි කියලා අන්දමන්දකමක් ඇති කරන්නේ සතිය නිසකකමක් ඇති කරනවා. අපේ ආනපාන දැම්මට පස්සේ කීයදයි මගේ හිත දැන් තියෙන්නේ ආස්වාසේ ප්‍රස්වාසය නෙවෙයි කියලා. තමන්ට කියන්න පුළුවන් මගේ තියෙන ආස්වාසේ සද්දක නෙවෙයි, වේදනාවක නෙවෙයි, හිතවිල්ලක නෙවෙයි කියලා මේකේ ආස්වාසේ තියෙනවා විතරක් නෙවෙයි ප්‍රස්වාසයේ නෙවෙන බවක් දන්න. ඉත් එක්කම ප්‍රස්වාසයට යනවා. ඒකෝට දන්න දැන් තියෙන ප්‍රස්වාසේ ආස්වාසේ නෙවෙයි. ඉතින් එතකොට මේ හිතේ තියෙන මේ යහුසුළු ගතිය මේ කර්මන්‍ය ගතිය නිසා අරමුණෙන් අරමුණට මාරු වුණාට සතිය කැඩෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ඒ මුලිච්ච වෙන මූණ දෙන අරමුණ හොඳට වෙන් කරලා කැඳේ ගල බේරුවා වගේ වෙන් කරලා කියන්න පුළුවන්. එතකොට පේනවා සම්මෝසාවක් නැහැ. ආස්වාසය කරනකොට ප්‍රස්වාසයේද ප්‍රස්වාසයනට ආස්වාසිත කියලා අන්ධබන්ධ නැහැ. අංජබජල් කියලා තියෙන්නේ. අංජබජල් නැහැ. ඔළුව ක්‍රේල් වෙලා නැහැ. වම තිනොට සමහරු දකුණ කියලා මේ වැටෙන්නේ. දකුණ තිනොට වම. එහෙමනම් ඒක සතිය නෙවෙයි. ඒ කියන්නේ මේ බොම්බේ දිහා බලනකොට කල්කටාව පේන්න පටන් අරගන්නවා. එහෙම කට්ටියක් ඉන්නවා. එහෙම කට්ටිය හිටියට සතිය පිහිටන්න පිහිටන්න යාට හරියටම මේ කේල් ගහට මේ සතා කණ්ඩ යන්නේ පොල් ගහ කණ්ඩ යනවාද කියන එක ඈත ඉඳලා කියයි. හරක යන තාලෙන් කියකි දැන් කණ්ඩ යන්නේ පොල් ගහ. දැන් කණ්ඩ යන්නේ කේල් ගහ කියලා. ඉතින් මේකක් Tamange හිතේ පුරුදු කරගන්න අපි කොච්චරක් নানা ආකාර රස්සාවල් බහැතබල මේකටම හිත යොදන්න ඕනද? නිසක බවක් ඇති කරගන්න. මේ නිසක බව ඇති කරන්නේ වටින දෙයක නෙවෙයි. කිසිම ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් නැති හුස්මේ. කිසිම වටිනාකමක් නැති මේ වම් පායේ දකුණු පායේ. මෙවැනි බුදු කෙනෙක් පහළලා මෙවැනි බණක් දේශනා කරේ නැත්නම් අපි කවදාකවත් හිතන්නේ සතියේ තියෙන මේ ලක්ෂණ දකින්න මේ අහ කන හුස්මක් නොසලකන පියවරක් මෙච්චර වටිනවයි කියලා. අපිට පේන්නේ ඒ වෙනුවට කොහෙදෝ යන දේශපාලන ආර්ථික සමාජික කරුණු පස්සේ එළවෙනවා. ඒ එකම දෙයකවත් ඔය කියන විෂදකම පෙන්වන්නේ නැහැ. ඒ වෙයිදි කරන්නේ මේ බලාපොරොත්තු වැඩිකම නිසා ආතතිගතිය නිසා තකමු තක්කමුක්කු වැඩ කරනවා මිසක කිසිම දෙයක ওই නිස නිසක භාවයක් සම්මෝසාවේ නැති ගතියක් නැහැ. ඉතින් ඒක නිසා හිතන්න පොඩි දරුවෙකුට පුංචිම කාලේ මේ සතිය පිහිටියා නම් ඒ දරුවා හොඳට ඕම දන්නවා මේක ගණන් පන්තිය. මේ මං ඉගෙනගන්නේ ගණන්. මෙන්න මේකයි ඒක. ඒතකොට චිත්‍ර පන්තියෙන් ගණන් පන්තිය වෙනස් කරලා ළමයි දන්නවා. නැටුම් පන්තියෙන් වෙන් කරලා දන්නවා. ඉතින් ඒකට යාගේ දැනුම පටලවිලක් එන්නේ නැහැ. පටලවිලි සහිත දැනුම කියලා කියන්නේ බලුවමනයක් කරනවා වගේ වැඩක්. කිසිම තේරුමක් නැත්තේ. නමුත් දන්න දේ පිළිසිදුවට ටිකක් හරි දන්නවනම් ඕන දැනක තියලා පූජා කරන්න පුළුවන් ඕන කෙනෙක්. අද වෙලා තියෙන බලුවමනකටත් හපන් අද තියෙන දැනුම. කිසිම තේරුමක් නැහැ කවුදෝ තීන්දුව කරපු සිලබස් එකට අපි අමුඩ ගහගෙන උදේ ඉඳලා හැන්දනකම් පාඩම් කරනවා ඒක වමාරනවා විභාගයකට ගිහිල්ලා ඉතින් යාට ජීවිතේට සම්බන්ධයක් නැහැ. එනිසා අපි දන්නේ නැහැ අපි මේ ඉගෙන ගන්න දේ සම්මෝසාවේ දු ගන්න ගන්න නැද්ද කියලා ඇත්තටම කියනවනම් මුළු අධ්‍යාපන දෙපාර්තමේන්තුවම සම්මෝසාවක්. කොට ගන්න කවුරක්වත් නැහැ. කොට ගන්න කවුරක්වත් නැහැ මොකද කොහෙන්දෝ හම්බෙන න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ හුස්ම දිහා බලනකොට මේ ආස්වාසිය ප්‍රසවාසිය කියලා වෙන්කරන PhD එකක් ඕනේ නෑනේ. ඒක නැත්නම් ඒකට ගෑනු වෙන්න ඕනේ, මේකට පිරිමි වෙන්න ඕනේ, මේකට සියන්නිකාය පැවිදි වෙන්න ඕනේ, මේක අමරපුරනිකාය පැවිදි වෙන්න ඕනේ කියලා දෙයක් නෑනේ මේ හුස්ම වෙන් කරගන්න. ආන් මේ වගේ කිරි ගහට මෝල් ගහෙන් දමලා යනවා වගේ වැඩක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. නමුත් අපි හිතනවා අම්මෝ මේක හරි ගැඹුරුයි. මේකට අපිට මුළු ත්‍රිපිටකයම ඉගෙන ගන්න ඕනේ. අපිට ආරණ්‍ය ගත වෙලා බහා මේ පැවිදි වෙන්න ඕනේ මේ නොකිරෙන වෙදකමට කෝඳුරු තෙල් කල 7යි 7යි හොයන වගේ මේ සතිය පිළිබඳව දන්නේ නැති මිනිස්සු පුදුම හුඹස් බයක් ඇති කරගන්න. ඉතින් ඒක තමයි කෙලස් කියන්නේ. ඕක තමයි මාරපාක්ෂික ධර්ම කියන්නේ. නමුත් අපි අද ඉන්නේ භාවනා වැඩ පිළිවෙල 5 4 වෙනි පස්වෙනි දවස නිසා අපි ළඟ තියෙන සම්මත් දැකීමකින් මේක ටිකක් ජීවිතේ කිට්ටු කරලා බලනකොට ඔය මහා ලොකු ගැඹුරක් නෙවෙයි මේ කතා කරන්නේ. Tamange හිත තියෙන ආස්වාසේද ප්‍රස්වාසේද. වමේද දකුණේද. මේ ඉඳගෙනද ඉන්නේ මේ හිටගෙනද ඉන්නේ. ගෝධනේ කමඨාන් සුද්ධ කරන්න ගියාම මෙව්ව නෙවෙයි කියන්නේ. අර ගෙදරින් හිතාගෙන ආපු මොනවදෝ අපබ්‍රන්ද වගේක් කතා කරනවා. ඉතින් අහන්න වෙනවා යාගෙන්. මේ හිටගෙන ඉන්න එකක් ගැනද මේ ඉඳගෙන පරියංක භාවනාවක් ගැනද මේ කියන්නේ නැත්නම් ධක්මම් භාවනාවක්ද කියලා මොකද ඒ අර සම්මෝසාව වහයලාගෙන අසම්මෝස ගතියට ගියා නම් හරියට පැහැදිලිව දන්න මේ අසන්නට තමන්ගේ අත්දැකීම සම්බන්ධ කරන්න හැටි මම දන්නේ මාගේ පුංචි දැනුමට මේ මහසි භාවනා ක්‍රමේ විතර මේක ලස්සනට මේ වැඩේට හරියටම ඇනේට පිටියෙන් ගවව උගන්නන භාවනා ක්‍රමයක් මම දැකලා නැහැ ඒකදී හරියටම ගියාට පස්සේ පෙන්නලා දෙනවා මෙන්න මෙච්චරයි කරන්න ඕනේ මෙන්න මෙන්න මේකයි බැලිය යුත්තේ බලලා ඔබට තේරෙන විදියට අහගෙන ඉන්නේ කරන්නේ හිතුවමැතු දේවල් නෙවෙයි කියන්න තියෙන්නේ අත් දකින්න දේ. ඒ තරම්ම සරලයි මේක. නමුත් උග දෙනෙක් හිතනවා මේක මීට වැඩිය ගොඩාක් සංකීර්ණ වෙන්න ඕනේ. මේකට ගොඩාක් මේ දැනුම තියෙන්න ඕනේ. ගොඩාක් පැවිදි වෙලා ඉන්න ඕනේ හරි මේ කියලා. නමුත් හරියට මේක අල්ලගත්තොත් manussකම විතරමයි අවශ්‍ය කරන්නේ. වෙන මොකක්වත් ඕනේ නැහැ. ඒ වගේම තමයි යම් කිසි වෙලාවක Tamanට මේ කියන පොලාපනින් නැතුව අරමුණේ හිත පිහිටියයි කියලා දන්නවනම් මේ පිහිටියේ ආස්වාසිත ප්‍රසවාස කියලා වෙන් කළා කියන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ වමේද දකුණේද කියලා වෙන් කළා කියන්න පුළුවන් නම් ඒ වෙලාවෙම යාට අරසාවක් ඇති වෙනවා අර සීලයේ ඇතිවෙච්ච අරසාවට වැඩිය මටත් භාවනා කරන්න පුළුවන් මටත් භාවනා පිහිටියා කියලා නිකන් හරියට ආර්ය ලෝකයේ සමාජිකත්වයේ හම්බුණා වගේ දැනෙන්න පටන් ගන්නවා දැන් නම් එනේ එන ආස්වාසිය එනේන ප්‍රස්වාසිය අනුමට යන්න පුළුවන් කියලා. ඒක දැනෙනකොට ඉස්ලාමතාවේ දැනෙනකොට ඒක කවුරුවත් කියලා දෙන්න ඕනේ හොඳටම තේරෙනවා මගේ හිතේ දැන් රාගේ නැහැ කියලා. මගේ හිතේ දැන් ද්වේෂේ නැහැ කියලා. මගේ හිතේ මෝහේ නැහැ කියලා. ඒත්කොට ප්‍රතිපදාවට බැස්සා ප්‍රතිපදාවට බැස්සයි කියලා කියන්නේ මට දැන් ධර්ම ආරක්ෂාව තියෙනවා. ලේසියෙන් උපයපු එකක් නෙවෙයි. නමුත් ඉස්සල්ලා වම තියනකොට වම තියනවා දකුණ තියනකොට දකුණ තියනවා කියලා පියවර හත අටක් යනකොට ඒ කෙනාට අය කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ඕන කමක් නැහැ. දැන් ඔබ හරියටම කරන දේ දන්නවා, දන්න දේ කරනවා අයියා. ඒ වැටහෙන කාරණාව හැම මනුස්ස හිතකම තියෙනවා. මට හොඳට මතකයි මේ අහලා අහලා බන පැය ගණන්, දවස් ගණන්, අවුරුදු දෙක තුනක් අහලා දවසක් පයින් ඇවිදිනකොට සීනක මැද වීදියක් මැදදී මේ වම තියනවා දකුණ තියනවා යනකොට ඒක පාරටම තේරෙන්න පටන් අරගත්ත කවදාකවත් නැතුව මම අංග සම්පූර්ණ ඇවිදින්නෙක් බාටපත් වෙනවා. පූර්ණ ඇවිදින්නෙක් බාටපත් වෙලා ඒක සම්පූර්ණ කර දෙන්නා වාගේ යනකොටම මට තේරෙනවා කවදාකවත් මම අත්දකලා තිබුණේ නැහැ මේටි ඉස්සල්ලා. මේක වෙන්න ඇති සතිය කියන්නේ කියලා. නමුත් හැබැයි මට පුළුවන්කමක් තිබුණේ නැහැ ඒක වචනෙට දාන්න. හැබැයි හොඳටම තේරුණා උත්සාහ කරලා කරලා කරලා දැන් හරියට විජින විජින පාර හරියටම එල්ලේට වදිනවා. ඊතල වායේ ඊතල විජින මිනිස්සෙක් ඉසල ඉසල එල්ලේ පැත්තට විද ගන්න බෑනේ. විදලා විදලා විදලා හරියට එල්ලේට වදිනකොට ඉන්න සතුට වගේ Tamanට දැනෙන්න පටන් අර ගන්නවා. දැන් නම් මගේ හිත අවශ්‍ය තැනට යනවායි කියලා. ඒක කියලා තියෙන්නේ පොතේ ආරක්ෂපච්චුපට්ඨාන. Tamanට ආරක්ෂාවක් වැටෙන්න පටන් ගන්නවා. සීලයට එහා ගිය ආරක්ෂාවක් වටේන්න පටන් අර ගන්නවා. ඒ ආරක්ෂපච්චපට්ඨානේ වගේම Tamanට දැන් හිත තියෙන්නේ මොන අරමුණේද කියලා අරමුණ පිළිබඳ සංඥාව අරමුණේ තියෙන සටහන් ආකාර නිමිටි හොඳට උකහා ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ තිර සංඥාවක් දැන් වමේද ඉන්නේ දකුණේද ඉන්නේ ආශ්වාසයේ ඉන්නේ ප්‍රශ්වාසයේ ඉන්නේ කියලා ඒ අවුල් වෙච්ච ගතිය නෑ අන්‍ය විහිිත ගතිය නෑ මේක ආශ්වාසෙමයි ප්‍රශ්වාසෙ නෙවෙයි කියලා ආශ්වාසෙ සීතලයි ප්‍රශ්වාසෙ උණුසුමයි කියලා ඒකේ සංඥා අඳුර ගන්න පුළුවන් ගතිය හිතේ ප්‍රනීත භාවය කියලායි අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ ඔක්කොම තොගේට දාලා නෙවෙයි දැන් සලකන්නේ හරියටම කියන්න පුළුවන් ඒක ඒ සංඥාව ගන්න එකට උපමාවක් දෙනවා අපේ කටුකුරුන්දේ ඥානන්ද සාංශේ සද්දන්ත කුලේ ඇතෙක් හොඬේ දාලා ඉදි කට්ටක් අහුලන වෙලාව හිතාගන්නේ අදා කියන මහ ලොකු සතෙක් ඇස් පෙන්නේ නැහැ උට පේනව අඩුයි. නමුත් අවධානය යොමු කළ පුංචි දෙයක් ගන්න හදනකොට විශාල අපිටම කිතුල් කොළ ලන්දක් අත්තේ කියලා. එහෙනම් කිතුල් බොඩ ලන්දක් අස්සේ කියලා. උට ඉදිකටක් ගන්න ඕනේ නම් ඌ අටපිට බලන්නේ හරියට ඉදිකටට අදාහනය කරන්න කොහමද? ඒ මේ මිනිසු කහිනවා, මේ සද්ද ඇහෙනවා, මේ වේදනාව දැනෙනවා. මගේ හිත ආශ්වාසෙ තියෙනවා. ඊට පස්සේ මං ගිහින් ප්‍රසවාසය කරනකොට ඒකත් දන්න. වටේට අංජබජල් වටේට කලබලකම් කරච්චල් තොවිලේ. ඒ කොච්චර තොවිලේ තිබ්බත් Tamange ඇතෙක් ඉදි කට්ටක් ගන්න හදනවා වගේ අවධානයට ගියා නම් ඒ ඒ හැකියාව මගේ දක්ෂකම නෙවෙයි මනුස්සකම. ගොඩාක් අටලවා ගත්තොත් තමයි අපට දොඩම් ගොඩක් බදා ගන්න ගියා වගේ එකක්වත් අහුවෙන්නේ නැහැ. දොඩංගොඩ බදා ගන්නවට වැඩිය හොඳයි අත දාලා එක දොඩමක් ගන්න එක. අපිට ඒක බෑ මොකද ඒ තරම් කෑදරයි. මේ සේරම අල්ලන්න හදනවා. ආශ්වාස ප්‍රශ්වාසයේ දිහා බලලා මේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරලා දකින්න ඕනේ කොයි වෙලාවෙන් පස්සේද කොච්චර දුරට පදන් වුණාට පස්සේද කියලා උගදෙනකොට තේරෙනවා. පටන් ගන්නකොට මේවා වෙන් කරලා අල්ලන්න හදනවා. එහෙම කරන්න බෑ. ඉස්සෙල්ලාම ආශ්වාස ප්‍රශ්වාසය යාලු කරගන්නවා. යාලු කළා ඇත්ත ඒක ඇසුරු කරලා කරලා එනේන වෙලාවේ මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය කියලා තේරුම් ගත්තට පස්සේ තමයි ආස්වාසිය මුලැඳාක බලන්න පුළුවන් වෙන්නේ. ප්‍රසවාසයේ මුලමැදක බලන්න පුළුවන්. එහෙම නැත්නම් පටන් ගන්නකොටම අයියෝ මට මුල පේන්නේ නැහැ. අයියෝ මට මැද පේන්නේ නැහැ කියලා කනපින්දම් ගහන්න පටන් අරගත්තොත් වදපුණච්ච දරුවෙකුට කේන්දර හදන්න බෑනේ. දරුවා වදන්න එපා. ඉස්සෙල්ලා ඊට පස්සේ නේ බලන්න ඕන කොල්ලෙක්ද කියලාද කියලා. ඊට පස්සේ නැගත බලන්න පුළුවන් ඒනේ. දරුවන්ට ආදරේ වුණාට අනේ මට කල්ැතුව මේ බබා හම්බෙන බබාට කේන්දර හදලා දෙන්න කිව්වට ඔය නැකත් කාරව හදන්නේ ඒ තරමටම අර මේ ආසාව වැඩිකම නිසා පටලවා ගන්න. නිසා සම්මෝසාව නැතුව අරමුණත් එක්ක ඇසුරු කරනවා නම් මේ තිර සංඥාව එනකොට අපේ හිත මයික්‍රොස්කෝප් එකක් වගේ නැත්නම් ටෙලස්කෝප් එකක් වගේ මෙතෙක් කල නොදැක්ක ගැඹුරකට කාගෙන යන්නේ කොහොමද? රත් වෙච්ච වියකින් බටර් කෑල්ලක් කපනකොට වගේ කිසිම ගැටයක හැප්පෙන්නේ කාගෙන බයි. ඉතින් එතෙන් යන ගොඩාක් පදම් වෙන්න අපි ඊයේ හරි ගියට අද හරියන්නේ නැති වෙන්න පුළුවන්. අද හරියන්නේ නැත්නම් ඒකට අඩුමකඩම සකස් කරලා දෙනවා මිසක් මොකද ඊයේ හරි ගියේක අද හරි ගියේ නැත්තේ කියලා හිත නරක කරන එක නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මේ ආරස්සාව ලැබීම සඳහා කොතනද ගැටේ තියෙන්නේ කොතනද සීමාකාරී සාධකේ තියෙන්නේ අන්නේ සීමාකාරී සාධකේ අල්ලගෙන ඒක සකස් කරනකොට මෙන්න පෙළ ගහලා එනවා. ඒක තවන්ගේ පුද්ගලික දක්ෂකමක් නෙවෙයි. මනුස්ස හිතේ තියෙන හැකියාවක් අපි සතිය හරහා උලුප්ප ගන්න. අපි සත්‍ය හරහා මතු කර ගන්න. එතකොට බලනකොට අපි ඔක්කොම එකයි. අපි ඔක්කොම ශ්‍රේෂ්ඨ මනසක් ඇති මිනිස්සු. අපි මේ සතියෙන් තොරව මේ වෙන වෙන දේවල් වලට ගිහිල්ලා තමයි අපේ අඩුපාඩුකම් බල බලා නැති බැරිකම් කිය කියා කණපින්දම් ගහ ගහ සීනමානයකට වැටිලා මේ හිඟන જાතියක් වඩටපත් වෙලා තියෙන්නේ. මේ සතිය කියන මේ මූලික මානසික මානසික ධර්ම දන්නවනම් අපිට ඔක්කොටම තේරෙයි සෑම මිනිසෙක්ම සමානයි. සතිය දිගේ ගිහිල්ලා සතිය එළඹ හිටලා බලනකොට මිනිස්සෙින්ද පමණමයි මේ ගුණ ධර්මයේ තියෙන්නේ. තිරිසනෙකුට නෑ, යක්ෂයෙකුට නෑ, ප්‍රේතයෙකුට නෑ, බ්‍රහ්මයෙකුට බෑ. නමුත් නිකමට හිතන්න මේකත් දන්නේ නැතුව මැරෙන්න වුණොත් ඒ නැති ඒ ජීවිතේ තිරිසන් තමයි. ඒ ජීවිතේ යක්ෂ තමයි. പ്രേත තමයි. මහරපාක්ෂික තමයි. කෙලස් තමයි. මොකද මේක තේරුම් අරගත්තට පස්සේ තමයි තේරෙන්නේ අනේ මෙච්චර කල් අපි අන්ධකාරේ පොට් අලියේ කැලේ ඇවිදින්න වගේ යන යන දන හැප්පෙනවා. ඇස් පැහැදිලා නැහැ, එළි වැටලා නැහැ. මේක දාගත්තට පස්සේ මේ අඳුරු කාමරයක් අස් කර කර හිටපු මිනිස්සුෙකුට ස්විච් එක දාලා දුන්නා වගේ. ඒකට දානවා අවල් වඩු යන අවල් දන තියන්න ඕන කියලා. සර්වචනසේ කියන්නේ අන්ධකාරයේ තේලප්පජ්ජෝතන් ධාරේත. අන්ධකාරයේ දඟලන පිරිසක් අතරට තෙල් පහනක් ගෙනලා ඇල්ලුවාට පස්සේ මේ මිනිස්සුන තේරෙනවනේ දැන් මෙතෙක් කල් ඔළුව නරක් වෙලා දිව්වට එළිය නෙවෙයි කෙරිය මේ දැක්කේ කියලා. ඉතින් ලයිට් එකක් දාලා දුන්නාට පස්සේ ඉබේම තේරෙන්න පටන්. ඒතකොට බයලජ්ජ පහළ වෙනවනේ. එතකොට මේ දේ ආනිසංසදායකයි මේක නෑ මේක මංගලයි මේක දුමංගලයි ඕන කෙනෙකුට තේරෙනවා. ඒ ආලෝකේ දාන්න නැතුව අපි කොච්චර පාඩම් පන්ති තිබ්බත් මේක කළ යුත්තේ මේක නොකළ යුත්තේ කියලා. ඒක තාම කරන නිකම් බූරුවෙකු පිටේ හකුරු බැඳා වගේ රසයක් නැහැ. නමුත් ආරමුණත් එක්ක සංඥාවත් එක්ක සතිය පදත්තානේ පච්චුපට්ඨානේ වැටෙන ආකාරය තේරුම් ගන්න ගියොත් අවුරුදු 6 ළමයෙකුටත් කියලා දෙන්න පුළුවන්. ඒක අවුරුදු 120ට ගිය කෙනෙකුට උනත් මේක අල්ලන්න පුළුවන්. නමුත් ඒ කෙනා විහිම බෑ කියනවා. ඒ කෙනා කියනවා මට දති එකක් ඕන නිසා බෑ. මට ඉසි එකක්කම නිසා බෑ. මට මේ බබෙක් දුවට බබෙක් හම්බෙන්න නිසා මට සතිය පිටවන්න බෑ. ඔය එක එකකින් හරි අහන්න බහන්නෝ දත එකක්කම බඩ එකක්කම දුවට බබා හම්බුනට හුස්ම නොගෙන ඉන්නවද කියලා? ඔය තද්ද බල වැඩ තිනවා මම මේ හෙට හුස්ම ගන්න කියලා අද පැත්තක තිබ්බ මොකද දුවට බබා හම්බෙනවයි කියලා. නෑ එහෙම එකක් නෑ. ඒ නිසා හති හරියට අල්ලගත්තා නම් ඕන තැනකට යොදවන්න පුළුවන්. හැබැයි අල්ලගන්න වෙලාවට සතිය පුහුණු කරන වෙලාවේ සියලු වැඩ බහ තබලා අපි සුදු ඇඳගෙන සීලක පිළිහිටලා තප්පිට අතක් තියන හත් එක වහගෙන මේක පුරුදු කරන්න ඕනේ. මොකද ඒ තරම්ම හිත නන්නත් ආරින්න. පුරුදු කරාට පස්සේ පුරුදු කරාට පස්සේ අපිට ඕන ජීවන රටාවක ඉන්න ගමන් මේ පුරුදු කරපු දේ එහෙම නැත්නම් Tamanට මේ වැටෙන ආරක්ෂාව එහෙම නැත්නම් මේ වැඩ කරන දේ මොකක්ද කියලා හඳුනා ගැනීමට අභියෝජන සංඥාව හඳුනා ගැනීම ඒක අපි උපේන දෙයක් නෙවෙයි ඒක හිතේ තියෙන ගතියක්. ඒක දැනගන්න. එවැනි සතියක් සඳහා මොකද ආසන්නෙන් බලපාන කාරණා මොකද්ද කිට්ටුවේම උදව් කරන්නේ කියලා ගත්තොත් ඒ කියලා තියෙනවා සතියට උදව් කරන්නේ සතියමයි ශ්‍රද්ධාවෙන් සතියේ කිසිම හවුහරණක් නැහැ වරද්ද වරද්ද පීඨවුණු සතියම තමයි සතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් කරලා දෙන්නේ ඒක නිසා වෙන ක්‍රමයකට ගෙනල්ලා සතිය අපි ඔපරේෂන් එකක් කරලා සතිය අර මේ පේස් මේකර් එකක් හයි කරනවා වගේ හයි කරනකොට සතිය ගන්න බෑ. ඉන්ජෙක්ෂන් එකකින් ගන්නත් බෑ. බෙහෙත් පෙත්තකින් දෙන්නත් බෑ. පිටාත ගාලා දෙන්නත් බෑ. ආශිර්වාද කරලා දෙන්නත් බෑ. ඒ නිසා පටන් ගන්නකොට හැම කෙනාම දැන් ඉපදිච්ච බබෙක් වගේ යටහත් පහත් වෙන්න ඕනේ. යටහත් පහත් වෙලා මේක කරන්න ඕනේ. කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා. කරපු මනුස්සයාට කියලා දෙන්නත් ලේසි. මේක නොකරපන් මේක කරපන් කියලා සකස් කරන්නත් ලේසි. නමුත් ඒ දේ කරගන්න මේ සතිය පිටරන පටන් ගන්න මරණ ඇඳේ කරගන්න බෑ. ලෙඩ වුණාට පස්සේ බෑ. වයසට ගියාට පස්සේ බෑ. හැබැයි මරණ ඇඳේදී තමයි සතිය හුඟක්ම ඕනේ කරන තැන. ලෙඩ වුණාට පස්සේ තමයි සතිය හුඟක්ම ඕනේ කරන තැන. වයසට ගියාට පස්සේ තමයි හුඟක්ම ඕනේ කරන තැන. නමුත් එතනදී වඩන්න බෑ. එතකොට හරි ශෝකයක් ඇති වෙනවා. අනේ හයි හතේ තියෙන වෙලාවේ පුළුවන් තරම් පෙන්කෙලියා. දැන් ඉතින් මැරෙන්න කිට්ට වෙනකොට ආ ආඬවනේ කියලා අත් දෙක උසට දුක් කරනවා. දෙයියෝ මුණ බලාපන් කියලා. දෙයියන්ට සත්‍ය පිටවන්න බැරුව ඉන්නේ උඩට වෙලා. දෙයියෝ බලනවා මෙහෙට එනකම් මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා සතිය පිටවගෙන මේ මිනිස්සු අත් දෙක විලවන අනේ හත් දෙයියනේ කියලා දෙයියන්ට යදිනවා. දෙයියෝ වහ කනවා මේ පිස්සු මිනිස්සු කරන වැඩවලට. මොකද දෙයියෝ මෙහෙට එන්නේ ඔය ඔය සතිය පිටවන්න මෙහෙට එන්නේ නැතුව කොහොක්වත් බෑ. මේ කියන්නේ හිතනවනේ ඊට නෙවෙයි මනුස්ස ලෝකෙට. ආපු මිනිස්සු සතිය නෙවෙයි වෙන මොකද්ද ඒකට අංජබජල් වෙලා දුවන්නම් වාලේ දුවන්නේ වල් බූරුව වාගේ. කෙලේ කඩාගත්ත වල් බූරුව වාගේ. නමුත් හරියට ගිහිල්ලා වැඩ කරගෙන යනකොට තේරෙනවා එච්චර වැරදි කරලා තිබුණත් එච්චරට සතිය සතිය ගැන නොසලකා හිටියත් හරියට දැනගෙන කෙරුවොත් සතිය කද්දාකට නොසලකයි. සතිය අනාත්ම ධර්මයක්. මේ වැරදි කෙටුම් මිනිහට මම සතිය දෙන්නේ නැහැ කියලා එහෙම එකක් නැහැ. ඉතින් සතිය කිසිම කෙනෙක්ගේ අධිකාරිය තියෙන කන් නෙවෙයි කිසි කෙනෙකුට කියන්න බෑ තොට සතිය පිටරන්න දෙන්නේම තෝ සතියෙන් අයින් කරනවා කියලා එහෙම කියන්න ශක්තියක් නැහැ. ඒ වගේ අනේ මං ඔයාලට සතිය බන්දේසියක් උඩ තියලා දෙන්න මේක ගන්නකෝ කියලා එහෙම කරන්නත් බෑ. ඒ වගේම සතිය පිහිටුව ගත්තොත් කාට හොරකම් කරන්නත් බෑ. කහවමඩක්වත් බෑ. ඒ නිසා මේකට යුත්තට නිසි කලට ආයෝජනය නොකර අපි මේ ගෙවල් වල තියෙන වැඩ කටයුතු ඉස්සර කරන ඉස්සර කරගෙන මේ කියන කතා මේ කියන නිදර්ශන බල්ල බද්දිමට දැම්මට කන්න නැති දේවල්. සතියේ ඉඳලා බලනකොට පේනවා අනේ අපි මේ දෙන නිදර්ශන කරුණු මොන්න තරම් තමන්ගේ අමනකම කියාපානවද තමන්ට තියෙන අකරුණාවන්තකම කියාපානවද තමන්ගේ තියෙන තණ්හාව කියාපානවද කියලා ඔය බුදුහාමුදුරුවෝ ਬਾගෙට hina වෙලා ඉන්නේ ඇයි කියලා හිතන්නේ ඔයගොල්ලන් අනේත් ඔබි වාගේ අම්මන જાතියක් යකෝ මෙච්චර කියලා දීලා තියේදී ගෙවල් වල තියෙන ප්‍රශ්න කතා කරන්න එනවා කීසේකක්ම ගැන කතා කරනවා කොණ්ඩේ සුදු වෙන ගැන කතා කරනවා කුරුල ගැන කතා කරනවා භාගෙට hina වෙලා බලන්නේ ලොක්කටත් hina මෙච්චර අමාරු දෙයක් මතකලා දීලා කාමෙට තියෙන ආශාව මෙච්චර අමාරු දෙයක් මතකලා දීලා තියේදී අවිද්‍යාව හැබැයි සතියේ තියෙන සානුකම්පික ගතිය තමයි එච්චර අමනකම් කරත් කවදා හරි කැලේලි කරගෙන හරියට මේකට අත තිබ්බොත් කවදාකවත් නොසලකයි මේ මුස්ලිම් මිනිස්සු එක්ක මේ අන්‍ය ආගමික එක්ක මේ ගෑණි එක්ක මේ පිරිමි එක්ක මොකක්වත් නැමයිව. ඒසා ඇත්තටම කියනවා නම් සතිය විතරයි manussකමට සලකන එකම ධර්මය අනික් සේරම පංගුපේරු. වාද විවාද ભેද හැමදේම ඇති කරනවා. සතියේ ලත්තා පටන් පටන් ගත තැන ඉඳලා ඔය මොන දෙයකටවත් මයින් කරන්නේ. හැබැයි හරියටම ඇනෙන් මිටියට ගහනකම් සතිය එන්නේ නැහැ. ඔය කොච්චර සද්ධාවන්ත වුණත් කොච්චර දන් දුන්නත් කොච්චර ස්වීරියවන්ත වුණත් කොච්චර පැතුවත් සතිය ඉන්නේ නැහැ. ඒකට ඒ කලේසු ටික කරන්න ඕනේ. දේවල් පෙළ ගැහුණාට පස්සේ ආයේ කවුරක්වත් ආයේ යදින්න ඕනේ නැහැ. ප්‍රාර්ථනා කරන්න ඕනේ. බැගෑවෙන්න ඕනේ. කාරණා ටික පෙළ ගැහිච්ච නිසා එකට එක ප්‍රතිඵල දෙන වැඩක් තමයි සතිය. ඒ නිසා අපි දරුවන්ට දෙන්න තියෙනවා නම් උත්තරම දායදෝචර. තමන්ට කරුණාවන්තයක් තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ මනසට කොහොම හරි මතක් කරලා දෙන්න තියෙන්නේ අනී අනුකම්පාවක් තියෙනවා නම් තමන්ට තමන් පිළිබඳව කරුණා කළා මේ කරන්නේ. නම් තික ලීසි නෑ. සර්වඥාන්සර වෙනමම ප්‍රයත්න කරන්න දුනා රාහුල පුංචි ආමතුරාට මේ කියලා දෙන්න. සර්වඥාන්සර වෙනමම ප්‍රයත්න කරන්න උනා සුද්ධෝදන රජුරණ මේ කියලා දෙන්න. සර්වඥාන්සර තවුස දිවි ලෝකෙට යන්න උනා මාතෘ දිව්‍ය රාජ්‍ය හම්බෙලා මේක කියලා දෙන්න. යසෝදරාට කියලා දෙන්න. දේවදත්තට කොහොම කරක්වත් බැරි වුණා. සුප්‍රබුද්ධ රජුරණ කොහොම කරක්වත් බැරි වුණා. මොකද ඒගොල්ලෝ හරියට පෙත දිගේ නෙමෙයි ගියේ. පෙත දිගේ ගියේ නැත්නම් ආපිට කැපෙනවා. ඒ නිසා මේ පුංචි වැඩේ එහෙම නැත්නම් මේ පෙළ ගැස්ම විවේකීව ආදර ගෞරවයෙන් සකස් කරලා කරන්න උත්සාහ කරාට හරියයි කියලා සාත් කියන්න නැහැ. එහෙම කියන්න බෑ. නමුත් කරන්න උත්සාහ කිරීම පවා දෙයෝ බුදුන් වඳින වැඩක්. උඩ ඉන්න දෙයියන්ටත් බැරිලු මේ වගේ සතිය පීඨන කෙනෙක් දකින්නකොට නොවැඳ නිකන් ඉන්න. ඒක නිසා මේක මනුස්ස ලෝකේ තප ලබන මනුස්ස ලෝකේ ස්තුතිය ලබන වැඩක් නෙවෙයි. මනුස්ස ලෝකේ ඇත්තටම ලැබෙන්නේ නැහැ. හමුදන්සලෝක මේ සතිය වඩනවා කියන එක මහා ලොකෝට සලකන්නේ. ඒකේ තියෙන අපරාධ gedර හිටියනම් දානයක්වත් දෙන්න තිබ්බන්නේ මෙහෙ ඉඳගෙන මේ කොන්දේ අමරව දාන මොන්න මල වාතයක්ද මේ කියලා සතිය වැඩිම පිළිබඳ බොහොම අව탁සේරුවක් තියෙන මනුස්ස ලෝකේ නම්. ඔය දෙය බ්‍රහ්ම පාවන්දිනවා. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ මෙහිමයි ලක්ෂණ මෙහිමයි රසය මෙහිමයි පච්චපට්ඨහන මෙහිමයි පදට්ඨහන මෙහිමයි කියලා සතිය පිළිබඳ තේරුම් ගන්න පටන් අරගත්තොත් ඒ කෙනාට තේරෙයි මේ සතිය ලද්දාවටන් අපිත් එක්ක ඉඳලා තියෙන උප්පත්ති දවසේ ඉඳලා අද වෙනකන් කවදද මේ මෝල් වහන්සේ මට මුල් තැන දෙන්නේ කියලා. කවදද මේ මෝඩි මට මුල් තැන දෙන්නේ කියලා. දැන් ඉන්දියාවේ ඉන්න අගමැතිගේ නමත් මෝඩි. මෝඩි කියලා කියන්නේ අපේ පැත්තේ මෝඩ ගෑණි කියන එකයි. මේ මිනිහට මෝඩයයි කියලා කියනවා. ඒ ධර්මතම අපි මේ තණ්හාමානෙන් දිටි නිසා සතිය කියන නිවැරදි නායකයාට නායකත්වය දෙන්න තිතාකල් මුළු සබාවම අවුලයි. සතියට දීපු ගමන් සමතේකටපත් වෙන සබාව. සමතේ තමයි සමාධිය කියලා කියන්නේ. නායකත්වයේ දීපු ගමන් සතියට සබාවේ හේම සමතේකටපත් වෙනවා. නිම නායකත්වයෙන් තමයි මේ සමතේට කියන සමාධිය කියලා. ඒ නිසා කොච්චර අවුල් සහගත තැනක ඉඳද්දී උනක් කමන්නේ ඉන්නේ අවුලක බව දන්නවනම් ඒ අවුල මෙහෙමයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ කියලා විස්තරය දන්නවනම් ඒක සමතේටපත් කරනවා කියන එක එච්චර අමාරු නෑ. අවුල තේරුම් ගන්න නැතුව සමතේකටපත් කරන්න පටන් අරගත්තොත් එහෙනම් ඉතින් කවදාකවත් ඒ මනසයා අවුලෙන් අවුලටපත් කරනවා. එකක් අඩතලු මකා ගන්නට ගොහින් මට වුණු කාර්යා දෙකක් අඩතලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාර්යයි කියලා තියෙනවා. සතියට නම් තන දෙන්නේ ඕනම දැනකින් වෙන්නේ අවුලෙන් අවුලට යනවා. ඒ නිසා ලෝකයන්නේ න්‍යායපත්‍යක් හදාන තියෙනවා. මේ ලෝකේ හැම තැනම අවුල කියලා. ඇත්ත මෝඩයට එහෙම තමයි. තණ්හාකාරයට එහෙම තමයි. සතිය දිගේ කියලා බලන්න කිසිම අවුලක් නැහැ. පුදුම සාන්ත ගමනක් තියෙනවා. දුෂ්කරයි. සාන්ත ගමනක් තියෙනවා. ඒක අධ්‍යක්ම විඤ්ඤා දන්නවා. ඒකයි බුදුහාමුදුරුවෝ බය නැතුව කියන්නේ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි. ඒව බලව කරලා බලපං කරලා බැලුවොත් හරි ගියාම ගාස්තු ගෙවීමේ ක්‍රමෙන්ද කර දෙනු ලැබේ. ගුරුකම. කැමැතිනම් කාලා බල්ල සල්ලි ගවන්න. ඒ තියෙද්දිනේ මේ ලනු කන්නේ. ඒ තියෙද්දිනේ මේ ලනු කන්නේ. ඉතින් ඒක නිසා සීලක පිළිහිටලා අර මුලින් කියන විදියට ඉන්දිය සංවරය භෝජනීය මත්ඤ්‍යතාවේ జాగරියාන් යෝගේ කරලා ඒකේන ඒ ඒ පසුබිමක් සහිතව මේ සතිය වඩන වැඩකට ගියොත් ඒ මිනිස්සයා ඇත්තටම ගැරන්ඩිය පොල් කටුහිලකින් ඇදලා ගත්තා වගේ සම්පූර්ණ වෙනස් කෙනෙක් වඩටපත් වෙනවා. පටන් ගන්න මිනිහා ඉතුරු වෙන්නේ නැහැ. එයාගේ ශාසනය බබලන්න පටන් ගන්නවා. එයා නිසා බුදුහාමුදුරු බබලනවා. බුදුහාමුදුරු නිසා එයා බබලනවා. එයා නිසා ධර්මයේ බබලනවා. ධර්ම නිසා මෙයා බබලනවා. එයා නිසා සංඝයා හැදෙනවා. සංඝයා නිසා මෙයා හැදෙනවා. සීලය කියන කයාට තේරෙන පටන් අර ගන්නවා අත්‍යන්ත කාරණාවක් කියලා. එතකොට යාට මොලේ පෑදෙනවා. ඉතින් ඒක නිසා තේරෙනවා අනේ මම මේ මෝඩකමින් හරි කවන්නේ මේ මේ වගේ වැඩකට ගත්ත කාලය නම් එක සැරයක් කෙරුවාම සංසාරෙටම උදව් කරන වැඩක්. ඉතින් ඒක නිසා මේ පසුගිය අවුරුදු 20 30 ඇතුළත බුද්ධ ශාසනය දියුණුවයි කියලා යම් කිසි කෙනෙක් නිරීක්ෂණයක් කරනවා නම් එයා බැලුවොත් මේ විවිධ කරුණු නිසා එක වෙන්න ඇති. නමුත් ආසන්නම කාරණා මොකක්ද කියලා එක කාරණාව තමයි සතිය. බුද්ධ ආගමේ තියෙන ප්‍රධාන ඉගන්නේම සතිය කියලා පිළිගත්ත මනුස්සයෙක් ඉන්නවනම් බුදුජානකතිකනේ මනසට අවුරුදු 7කට වැඩිය භාවනා කරන්න ඕනේ වැඩේ සිද්ධ වෙනවා. හතක්ම යන්නේත් නැහැ. දවස් 7ෙන් කරගන්න පුළුවන් කියනවා මේක. ඒ තරම මේක බොහොම බලවත් බේදක්. නමුත් ඒක තියෙද්දි අපි මේ අසුන්දර තිබේනම් යන්න පාරක් තිබේනම් කීම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ වගේ පිටකොට ගියාට සතිය වග වෙන්නේ ඒක නිසා ආයෝජනය කරපු අය නැත්නම් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන අය තීරුම් අරගන්න ඕනේ තැනට ඇනේ ගහනකම් හරියටම ඇනෙන් මිටියට ගහනකම් ඒ වැඩේ සිද්ධ වෙන්නේ ගැහුවොත් කිරි ගහට මෝල් ගහින් යනවා වගේ වැඩේ හරියනවා දුස්සීලයක් උන ප්‍රශ්නයක් දුස්සීලෙක් වුණා ප්‍රශ්න නැහැ ඒක හදලා දෙනවා. ඉන්දිය සංගුණ නැතුණා ප්‍රශ්න නැහැ ඒක හදලා දෙනවා. භෝජනේ මත්ඤ්‍යතාවේ දන්නේ නැතුණත් හදලා දෙනවා. జాగරියානේ ඔගේ නැතුණත් හදලා දෙනවා. අන්නේ තරම් සතියට ගියාට පස්සේ අඹනවා. කුඹලේගේ අතට අහුවෙච්ච මැටි පිට වගේ උට ඕන්නම් කුඹලා සෙක්කුඩ මැටි පිට තිබ්බාම පහනක් නම් පහනක් අඹනවා. කුරුලෙත්වක් නම් කුරුලෙත්වක් අඹනවා. මුට්ටියක් නම් මුට්ටියක් අඹනවා. ඒ වගේ මේක අඹරලා ගන්න පුළුවන්. ඒකට මේ සතියත් එක්ක මේ අඹන්න පුළුවන් ගතියට මැද ඇමරිකා හරියට රිසර්ච් කරනවා මේ නියුරෝප්ලාස්ටිසිටි කියලා අපේ මොලේ ඕන පැත්තකට අඹන්න පුළුවන්. අපි කලාකාරයෙක් වුණාට ගණිතඥයෙක් කරන්න පුළුවන් සතියාරා. ගණිතඥයා කලාකාරයා කරන්න පුළුවන්. ඕනේ රුචර්ජකන් තියෙන මොලයක් සතියර දැම්මට පස්සේ කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිට වගේ ඕන පැත්තකට අඹන්න පුළුවන්. ඉස්සර අපේ හිතුවේ නම් ලබාවුපන් හැටියට බබා හම්බ වෙනවයි කියලානේ. දැන් ඒව කියන්නේ නැහැ. බබා හම්බුනට පස්සෙත් හදන්න පුළුවන්. ඒ මොකක්වත් නිසා නෙවෙයි මේ සතියේ තියෙන ආශ්චර්යවත් ගතිය නිසා. ඒක නිසා කෙනෙක් තමයි ඒක ඉගෙන ගන්න එක විතරක් නෙවෙයි කරන්න තියෙන එකත් අමාරු බව හැබෑව. ඒක ඉගෙනගෙන පුළුවන්තරම් තමන් කරේ අනුකම්පා කරන අනික් අයටත් මේ පණිවිඩය දුන්නොත් නොදුන්නොත් බුදුහාරකින් අපි නිමි પરම්පරාවට ලක් වෙනවා කියලා. අප කරා පැමිණිච්ච මේ වටිනා පණිවිඩය ඊගාව પરම්පරාවට දෙන්නේ නැතුව මැරුණොත් සාප වෙනවා. දරෝ සාප වෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන පුළුවන් තරම් මේක ඉසමුතුනේ බාහිර අරගෙන පුළුවන් තරම් රැකලා ගන්න පුළුවන්. පින් ඇති කෙනෙක් දැක්කට පස්සේ දන්න උපක්‍රම ඕන එකක් කරලා නැත්නම් දන්න හැම හැකියාවක්ම උදලා ඒ කෙනාට දෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ සිද්ධ අපේ රාහුල කුංචාමුදුරණ දුන්නා වගේ මහා රාහුල මහා සාරිපුත්‍ර සාමණේරගේ අම්මට මේක කියලා දුන්නා වගේ ඒ ප්‍රයත්න කරන්න ඕනේ ඒක ඇත්තරම එච්චරම අමාරු නෑ. මේ සතියේ වැඩ කරගෙන යනකොට ඒකෙන් නිකුත් වෙන මේ සාමාන්‍ය කම්පන වේගයෙන් පවා අසුබිරු ආශ්‍රය කරන අයට ඉබේ මේ ලෙඩේ බෝ වෙනවා. එහෙම නැත්තම් මං කියනවා ලෝකේ තියෙන ඇබ්බැහි වලින් භයානකම ඇබ්බැහි තමයි සතිය. කාට හරි ඔක ඩිංගිත්තත් තොල ගෑවට පස්සේ ආයෙ ඌ ඉංජු ඉංජු කියලා අඬ ගන්න පුළුවන්. බය වෙන්න එපා. පළවෙනි කුඩු මුල වික්කනම් ඊට පස්සේ ඌ කුඩුකාරයා. මේ කාට හරි සතිය පොඩ්ඩක් තොල ගාලා තියලා බලන්න ඒක බුදුමාහාර නැවිලක් නමන්න පුළුවන්. ඒක නිසා අපිට ඒක කරන්න ඕනේ ඒක කෙරෙනවා. ඒ සඳහා කළ යුත්තේ අපි ළඟ තියෙන එක අපි පුළුවන් තරම් පිරිච්ච සම්පatti කර සන්තුෂ්ටි කර තත්ත්වයටපත් කරගන්නයි අපි මේ සතිය ගැන නැවත නැවත කතා කරන්නේ සතිය ගැන නැවත අර්ථකථන දෙන්නේ සතිය ගැන පාඩි වෙලා භාවනා කරන්නේ සතිය පිළිබඳ. ධක්මං කරන්නේ සත්‍යපිලද එදිනදා වැඩ කරන්නේ ඊවල් දුරවලට ගිහිල්ලා කරන්නේ අභ්‍යන්තර සාසනයම නිසාමත් නෙවෙයි අභ්‍යන්තර සාසනත් එක්කම බාහිර සාසනත් හැදෙනවා ඉතින් ඒ අභ්‍යන්තර බාහිර සාසන දෙකම හදන පිරිසක් වශයෙන් ඉන්න මේ අත්තන්න මේ අද දවසේ ධර්ම දේශනාවත් ඒකට ධෛර්ය ශක්තිය බලය පිණිස හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා